අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට වේලාව වෙලම් කරන්නයි හදා වෙන් කර ගන්නයි බලන්න සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤය චත්තාරි අරිය සච්ඡානීති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේතනා කරන අවස්ථාවක් නිදර්ශනයට මාතෘකාවට ගත්ත වෙලාවක්. එහෙම නැත්නම් අපේ භාවනා ජීවිතේට මේ කොහොමද චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න උත්සාහ කරන වෙලාවක්. මට මතකයි මම පැවිදි වෙන්න ඕන මෙන්න කියලා. දවසක් මට හම්බුණ අවස්ථාවක් අපේ අපවත් වෙච්චි බණකොඩ ආනන්දසී ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හම්බේ හම්බෙච්ච වෙලාවක මම අසාධාරණ විදියට ඒ ස්වාමීන් එක පැය තුනක් විතර කතා කරලා හිටියා. ඒක මම හිතනවා නොදැනුවත්කමට ගිහිගමට මම කරපු වැඩක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා කමන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දි මං ඇහුවා ස්වාමීන් වහන්සේ අපි කණ්ඩායමක් එකතු වෙලා එතකොට ඔය කියන්නේ 88 77 ඉඳලා මිත්‍ර පිටකේ පෙරලනවා භාවනා කරනවා භාවනා මධ්‍යස්ථාන වලට යනවා ධර්ම සාකච්ඡා කරනවා බුදු උනන්දුවක් තිබුණා ඒක ඇට්ටියද භාවනා කරන කට්ටියක් තමයි ගියේ ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ මේ එක එක පැති භාවනා ජීවිතයට සම්බන්ධ වෙන හැටි හොයන්න පුළුවන් කොහොමද චතුරාර්ය සත්‍ය භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා ඉතින් කිව්වා ඉතින් හතරවෙනි ආර්ය සත්‍ය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක දුක්ඛ සත්‍ය කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? සමුදය සත්‍ය කොහොම සම්බන්ධ වෙන්නේ? නිරෝධ සත්‍ය කොහොම සම්බන්ධ වෙන්නේ කියලා ඉච්ඡරම සම්බන්ධයක් මේකේ නෑ. සීල සමාධි ප්‍රඥා ක්‍රමේ නම් තියෙනවා. එහෙම නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමේ නම් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ඉච්ඡර මේකට සම්බන්ධ නෑ කියලා. ඉතින් මං කසාදී වුණාට චතුරාර්ය සත්‍ය සර්වචනාංශගේ ප්‍රධාන ඉගැන්වීමක් ඒ නිසා බණ භාවනා කරන අයට කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා අපිට එච්චර පැහැදිලි සිත් ගන්නසුළු උත්තරයකට එදාෙන්න උනේ නැහැ. නමුත් මේ දැන් අපි කරන්න හදන්නේ මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි හුස්ම කුස්ම පාස තබන තමන පියවරක් පාස කනබත් පිටක් පාස අතර නම දිගාරින අවස්ථාවක් පාස ඒක සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපි අර බුදුහාමරෝ පෙන්වන්න නතරෝ ගැඹුරකට අපේ මේ සාමාන්‍ය තියෙන දැනුමෙන් කිට්ටු කරන්න හදන්නේ නිසා මේක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් ඒ අනුව අපි උත්සාහ කරේ පහුගිය දවස් කීපෙම මේ දුක්ඛ සත්‍යය කියලා අපි මේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකට කොච්චර අකමැති වුණත් ಜಾති අපේක්ෂා කරන තාක්කල් මේ gediya පිටිම හම්බ වෙනවා. මොන්නම දෙයක් හරි පටන් ගන්නවා කියලා කියන්නේ දුකක් පටන් ගන්නවා කියන එක තමයි. ඒ නිසා හට ගැනීම දුකේ. වැයවීම නිවනේ. ඒ නිසා හට ගන්නා පැත්තට ආඩම්බර වෙන තාක්කල් අපි මේ දුකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ධර්මතම අපි ජීවිතයේ මංගලයි කියලා හිතාගෙන උප්පත්තිය, ආව මංගලයි කියලා හිතන් තියෙන මරණය. නමුත් මේ උප්පත්තියට කැමැති තාක්කල් දුකටයි කැමැති. සංසාරයටයි කැමැති. ඉතින් ඒ නිසා අපිට එතනදී චතුරාර්ය සත්‍ය gediy පිටින් අවද නොවුනට මතක තියාගන්න වෙනවා භාවනා කරන ටිකේදීවත් ඒ වගේ දේවල් ආරම්භ කරන්න යන්න එපා. ආරම්භ කිරීම ගැන මනෝ විකාරම වන්න යන්නත් එපා. මනෝ තොරන් ගහන්න යන්නත් එපා. මේ තියෙන එක කරගෙන යන්න. ජාතිය නැති කරන්නේ නැතුව ජරා ව්‍යාධි මරණ නැති කරන්න බෑ. ඒක හරීම සරල තර්කණයක්. නමුත් කවදාකවත් කවුරක හිතන්නේ නැති එක. හැම කෙනාම හිතන්නේ ජාතිය ඇති වුණාට පස්සේ දුක නැති කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. ಜಾති ඇති වුණාට පස්සේ ඒක තේරුම් අරගෙන නැවත ಜಾති ඇතිවීම නැතර කරන්න බලන එක තමයි මේ අපි ਸਰවඥාන්සේ පෙන්වන ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් හරි ඒක දිනනවා වේදකම තේදකම කියලා දෙකක් තියෙනවානේ. වේදකමේදී කරන්න හදන්නේ ඇති වෙලා තියෙන රෝග ලක්ෂණ ඇති වෙලා තියෙන දුෂ්කරතා නැති කරලා ඒක සුවකරන එක රෝග ලක්ෂණ ඉවත් කිරීම කරනවා. හේදකම කියලා කියන්නේ ආය රෝග ඇති නොවීමට භාවනා කරන එක. අද ලෝකෙ මුළු බුද්ධ ආගම යොදලා තියෙන්නේ වෙදකමකට. වෙදකමක් හිතන්නේවත් නැහැ කවුරුත්. බටහිර ලෝකෙන් නම් හිතා ගන්න බෑ කල්පකාණකට. ඒගොල්ලෝ භාවනා කරන්නේ මේ ඇතිලා තියෙන අසහනෙ නැතිකරන්න අරකයි මේකයි කියලා ගොඩක් දේවල් භාවනාවේ මේ ditta dhamma sukha වශයෙන් පෙන්ලා දීලා තියෙන ඔක්කොම මෙලෝ වශයෙන් මේ ඉපදිච්ච මනුස්සයාට සැප ලබා ගැනීමට භාවනාව. නමුත් සර්වචනාංශගේ දුක්ඛ ධාති ප්‍රධාන විගණීම තමයි හට ගන්නා තාක් දුක් නම් හටගන්නේ උප්පත්තිය බලාපොරොත්තු වෙන තාක් ඉපදිච්චි කෙනාට ආයෙ සැපක් කියලා එකක් හිතන්න බෑ. ඒක ඉන්දිනකම් විඳවන්න පුළුවන්. නමුත් ආයෙ උප්පත්තියක් ඇති නොවීමට මේ ඇතිවෙච්ච උප්පත්තියෙන් විනිශ්චය ගන්න පුළුවන් නම් එයාට කිතාගේ සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. එහෙම නැත්නම් සත්පුරුෂයෙක් සද්ධර්මයේ වැටෙනවා. ඉතින් අපිට තේිනවයි කොච්චර අමාරුද කියලා. අපිට ඕනලා තියෙන මේ උප්පත්ති ඇති කරන ගමන් මේ ඇති වෙච්ච දෙහි සැප හොයනද ඉතින් ඒක අසුචි වල මැණික් හොයනා වගේ කියලා කියනවා අසුචි ගොඩක අත දාලා කොච්චර වෙලා මෙරික මෙරික හිටියත් ඔගේ මැණික් මුතු මොනකත් හම්බේ ඔක අසුචි ඉතින් ඒ නිසා මේ උප්පත්ති නැති කිරීම කියන එක අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ මේ භාවනාවට ආවට පස්සේ මොනම දෙයක්වත් අලුතෙන් කරන්න තියෙන නව නිර්මාණ විශ්ේ අතීතයට අනාගතයට හිත දුවන්න තියන්නේ නැහැ තිබ්බොත් අපි දැනගන්නවා මේ දුකක් අපේක්ෂා කරන්න. අලුතෙන් පටන් ගන්න එකක් අපේක්ෂා කරන්න. ඉතින් ඒක නිසා තරුණ පිරිස වලට අමාරුයි භාවනාව කියලා දෙන්නේ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අනාගතේ. ඒගොල්ලෝ තියෙන අනාගත සැලසුම් ගොඩක ජීවත් වෙන කට්ටියක්. ඒගොල්ලන් කිව්වොත් මේ අනාගත සැලසුම් කියලා කියන්නේ දුක සැලසුම් කරන්නේ. ඒ නිසා වර්තමානට එන්න කියලා 10ක් 10ක්වත් ඇහුම් කන් දුනොත් ලොකු දෙයක්. මොකද මුළු පරිසරයේ විසින්ම අම්මා තාත්තත් ගුරුවරුත් ඔක්කොම එකතුලා අනාගත සැලසුම් වලට සීනමවල ඒ තීහිනේට තමයි එලවන්නේ. කැරට් එක කලේ අලිය යුටිපස්ස දුවන බූරුවා වගේ අනාගත සැලසුම් වල ජීවත් වෙනවා. ඒක මේ අනාගත සැලසුම් නරකවට කියනවා නෙවෙයි. අපිට මේ වර්තමානට හිත ගන්න ඕනකමයි මෙතන තියෙන්නේ. මේ අපි අනාගත සැලසුම් ආධිනව දකිනවා. වයසක කට්ටිය ජීවත් වෙන්නේ වෙච්ච අත්තරදි ගැන පශ්චාත්තාප වෙලා. ඒගොල්ලන්වත් කියන්න තියෙන්නේ ඕක නෙවෙයි සදාචාරය කියන්නේ. ඕක තනි කරම අත්කිලමතාන යෝගයක් තමා පිළිබඳ තියෙන ද්වේෂයක් කිසි තැනකට යොමු කරවන්නේ ඒ වෙනුවට මත්තටවත් මේක නොවෙන්න මත්තටවත් මේ වෙච්ච අත්තර තුලින් ගැලවෙන්න වර්තමානයේ හිත තියාගන්න කියලා කිව්වට ඒගොල්ලෝ කියනවා නෑ නෑ වර්තමානයේ හිත තියෙන එක නම් මහා කරදරීමක් අපරාධ මේ පශ්චාත්තාප වෙන එක තමයි අපේ යුතුයකම ඒ නිසා වෙච්ච දුක් ගැන පශ්චාත්තාප වෙන එක ඒගොල්ලෝ හිතන සදාචාරය කියලා. ඒ නිසා ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනකෙම අපේ මානව අයිතිවාසිකම කරගෙන ජීවත් වෙනවා. තරුණ පිරිස් අනාගත සැලසුම් හදන්න නැත්නම් ජීවිතේ කිසි වැඩක් නැහැ කියලා සැලසුම් කරන ති අනිකටයකට පොර දාන. නමුත් මේ දුක්ඛ සත්‍ය අපි නැති කරන අදහසින් જાතිය නැති කරන අදහසින් ව්‍යාධි මරණ ශෝක නැති කරන අදහසින් වර්තමාන ජීවත් වෙනවා කියන එක මේ නිසා විකිනෙන භාණ්ඩයක් නෙවෙයි. පොළට දැම්මත් කොච්චර කෑ ගැව්වත් කවුරුත් ගන්නෑ. අනාගත සැලසුම් කීනක දැම්මොත් නම් තරුණ පිරිස ඇවිල්ලා උණු උණු කැවුම් වගේ කයි. පශ්චාත්තාප ගැන කිව්වොත් එimhe නාකි රොට්ටිය දෑද ඇවිල්ලා ඕකත් අරගෙන යයි. නමුත් මේ වර්තමාන මොහොත කිව්වට නාකි වෙන්නේත් නෑ තරුණ පිරිස ඉන්නෙත් නෑ. ආවොත් ඒ පුදුමාකාර විප්ලවයක්. ඒක අපි මේ වගේ පිරිස් කියන පුදුම උනන්දුවකින් මේ උපස්ථානේ කරන්නේ මේ පිරිස් ඒ දෙකොරසෙම ඉන්නවා මොකද්දෝ හිතිලා තියෙනවා ඒක මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මූලික සම්මාදිටියට අත්‍යවශ්‍ය දෙයක් ඊට පස්සේ මේ තණ්හාව ඒකට හේතු වෙන්නා වූ තණ්හාව කියන එක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා යායන් තණ්හා පෝනෝ භවිකමතු උපත්‍යක් ඇති කරලා දෙන පුනර්භවයක් ඇති කරලා දෙන නන්දි රාග සහගත මේකේ තියෙන දුක වහලා මේක ආටෝපයක් පෙන්ලා දෙන ගතියක් තියෙනවා තණ්හාවේ. తත්‍ර తත්‍රාබිනන්දති. මේ හම්බ වෙච්ච ඥානකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බ වෙච්ච පිරිමකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බ වෙච්ච මහත් නිලයක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බුණු දාසකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බුණු රජකමක් හම්ුනොත් ඒක බදා ගන්න. රජිනකමක් හම්ුනොත් ඒක බදා ගන්න. අපා ජීවිතයක් හම්ුනොත් නිරිසත්‍යක් වුණොත් ඒක බදා ගන්න. තිරිසන් සත්‍යක් වුණොත් ඒ ජීවිතේ බදා ගන්න. ලැබෙන මොකක් කරි කමන්නේ. මොනවා හරි ඉදිරිපත් උනේ බදා. ඒක ලියුල ඒකට අයිතිවාසිකම් ඉල්ලගෙන පුදුම විදිහට නටනවා. අර දුක බදාගෙන ඉන්න ගතිය. ඒ කවදාද මේ මිනිස්සයා තේරුම් ගන්නෙ? මේ අයිතිවාසිකම් ඉල්ලන මේ බදාගෙන තියෙන්නේ කටුකොහලක්, ගිනි අඟුරක්, යකඩ බෝලයක් රත් වෙච්ච අසුචි ගොඩක් කියලා මේ తත්‍ර తත්‍රාභිනන්දනය කරන්නේ මොකද්ද කියලා ඔයලා බලන්න ගියොත් ඒ එක එක්කත් අභිනන්දන කරපේකේ මරණයෙන් එහාට ගෙනියලා නැහැ. ඒක අනිවාර්යෙන් මරණදී දාලා යනවා. දාලා යනකොටත් පයින් ගහලා දාලා යනවා. ඒ අභිනන්දනයේ පිළිබඳ සරුවච්චන් වහන්සේ දෙන උපමා මම හිතුවා හොඳටම හිතවදිනවා කියලා. කුමර කුමරියන් වැල්ලේ තන්න වැලි මාලිගාවට බුදුහාමුදුරුවෝ සමාන කරනවා. ඒගොල්ලෝ බොහෝම හැඩ වැඩ දාලා වැලි මාලිගා හදනවා වැල්ලට ගියාම. ඒක ඉතින් යාගේ විනෝදේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඒ හදන වැලි මාලිගාවක් කැඩුවොත් ඉස්සాత බැනගෙන අඬනවා. මගේ නව නිර්මාණ කැඩුවා මම සෙල්ලංගයක් හදුවා ඒක කැඩුවා ඉතින් ඒකෙදි ආයේ මේ වැලි මාලිගාවක් කියලා හිතලා නෙවෙයි අඬන්නේ මාලිගාවක් කැඩනවා වගේ සෙල්ලංගයක් කැඩනවා කියලා නෙවෙයි අඬන්නේ ගෙයක් කැඩනවා වගේ කියලා ඒකට පුත්‍රජනන්සි සඳහන් කරනවා ඒක නිසා ඒ ළමයා ඒක අභිනන්දනය කරන වෙලාවේ කැඩුනොත් විශාල බයක් තර්ජනයක් ඇඬිල්ල දෙඩිල්ල නමුත් ඒ ළමයා ශ්‍රී ලංකාවේ ඉවරලා යනකොට ඒ ළමයා ඒකට පයින් ගහලා තමයි යන්නේ Taman හදපු වැලි මාලිකාවට පයින් ගහලා යන්නේ. Taman හදපු ගේ කඩලා යන්නේ. ඒක තමයි මෙතන අඬා වැටිගෙන අපි හම්බ කරන දේ මරණ මොහොතේ එනකොට පුදුම අපිරියාවක් එන්න පටන් ගන්නවා. අනේ මේ කරන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරේ. මේකට නෙමෙයි රණ්ඩු සරුවල් කරේ. පෙන් කරච්චලේ මරණයට නඩෝ එකකින්වත් උල්ලංඝකවත් ශාන්තියක් නැහැ. ඒක නිසා තේරුම් ගත්තොත් මේ తත්‍ර తත්‍රා බිනන්දනය කියන එක මට අයිති එකක් නෙවෙයි මේ පරිණාමයෙන් ආපු එකක්. ඒක හැම කෙනාගේම හැටි මොන මල දාණේ හම්බුණත් බදාගෙන කෑ ගහන්න පටන් ගන්නවා. බැල්ලියක වැඩ ඉපදුනොත් බලුකොමට රාජ්‍ය වාසිකම් සටක් කරනවා. කැරපොත්තෙකුට ඉපදුනොත් කැරපොතු කම ඉල්ලගෙන ඉල්ලනවා. නිරිසතෙක් වුණොත් ඒක ඉල්ලනවා. අපායට ගියොත් ඒක ඉල්ලනවා. යකෙක් වුණොත් ඒක ඉල්ලනවා. බදා ගන්න. කැමති නැහැ වෙනස් කරන්න. විමුත පරාශය දකින්නේ එයා දකින්නේ යාගේ කොටස විතරයි. ඒකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පටු පටු තමන්ගේ අක අල්ලගත්තාම ඉතින් ඒකට හටන් කරන එකෙන් පේනවා <clears throat> දුක බෙදාගෙන කන හැටි. මේකට කියනවා ඇදගෙන නානවා බෙදාගෙන කනවා. හම්බ වෙච්ච එක. ඉතින් මේ බැඳෙන බැඳිල්ල තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ බැඳින බැඳිල්ල, බැඳෙන බැඳිල්ල එක එක තණ්හාවක් නෙවෙයි. තණ්හාවේ විවිධ තාරාතිරම් තියෙනවා. මට්ටම් තියෙනවා. යම් කෙනෙක් ඊටාම වෙලා අරගෙන මැටියෙන් තණ්හාව මේක කාම තණ්හාව. දැන් මේ කාම තණ්හාව ගෙවන් කළ දැන් තියෙන භව තණ්හාවේ එතෙන් දැන් තියෙන විභව තණ්හා කියලා අවබෝධ කරන එක විශාල ගැඹුරක්. ඒක භාවනා ජීවිතයක හෝ දාර්ශනික ජීවිතයක ඉතාම ගැඹුරක්. ඒ මොකද බටහිර ලෝකයේ මානසික විද්‍යාව හොයාගත්ත ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එයා කියන්නේ මුළු ජීවිතේම මිනිස්යාගේ සම්පූර්ණ හැසිරීම කාම තණ්හාව හරහා විස්තර කරන්න පුළුවන්. මිනිස්යා ජීවත් වෙන්නේ ලිංගිකත්වයේ සඳහා පමණයි. යදීපු සම්පූර්ණ විග්‍රහය තියෙන. ඒක නිසා එයාට දොස් කිව්වා යුදෙව්වේගේ කාම ප්‍රලාපයක් කියලා බටේර මානසික විද්‍යාව. මොකද එයා කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සයා මේ කරන සෑම රංගනයක්ම සෑම භූමිකාවක්ම ජාතිය බෝ කිරීම සඳහා පමණමයි. කාමේ විතරමයි කියන්නේ. sexual attraction කියලා. බුදුරජාණන් දෙන්නේ sensual එහෙම නැත්නම් ඉඳුරම් පිනවීම කියලා බුදුරජාණන්සේ පොඩ්ඩක් ලොක් කරලා දුන්නා. කාම ඉඳුරුමුත් පිනවන අතර මේ ඉඳුරම් පිනවීම සඳහා අපි කරන දඩකම් තේරම කරන්නේ. එහෙම නැත්නම් අසාධාරණකම් කරන්නේ. අධාර්මික වැඩ තේරම කරන්නේ ඉඳුරම් පිනවීම කිව්වහම මේ දෙකටම කාම තණ්හාව කියලා කියනවා. ඉතින් යම් පිරිසක් ਸਰවචනාංශි වාගේ මානවය කෙරෙහි හිතවාදීව ප්‍රතිපදාවක් ඉදිරිපත් කරාට පස්සේ ශාසනයක් හැදුවට පස්සේ සමහරු ශාසනයට හිත නමන. ඒ කරන්නේ භව තණ්හාව. ලබනාත්මේ හොඳ වෙන්නේ. මේ ආත්මේ නම් ඉතින් පෙන්කෙලිය හරි හම්බුණා හරි ලබන ආත්මෙට මොනවා වේද මේ වෙලාවේ මේ ආත්මේ ගොඩක් අසාධාරණ කංගරෝ ලබන ආත්මේ ගෙවන්න වෙනවා ඒ නිසා මේ ආත්මෙත් සාධාරණ ජීවිතයක් ගත කරන ගමන් පරලෝකෙටත් යමක් කරන්න ඕනේ කියන එක කියන ආධ්‍යාත්මික ජීවිත ගත කරන අය ආගමික ජීවිත කියලා. මේක බටහිර ලෝකේ අදීවවාදී ආධාරණ අය පුදුම විදිහට උපහාසයට ලක් කරනවා. ආගමික කත්වෝරු කියලා කියන්නේ මේ මිනිස්යාට අනාගත සැප දෙඤ්ඤම් කියලා වර්තමාන සැපත් උදුරා ගන්න පෙරේතයෝ જાතියක් කියලා. හැම ආගමික කත්වෝරෙක්ම කරන්නේ මිනිස්සුන්ට කියනවා උඹට මයි ළඟ පරෙන් මගේ ආගම පිළිගනි. තත්දහවන්ත වේයන් ඒකට උඹට ලබන ආත්ම මං ෂුවර් එකට කරලා දෙයි. හැබැයි මට දැන් ගාස්ත ගතම් එකක් ඕන. ගාස්තුවක් ඕන. ඉතින් අපි පින් පෙට්ටියට කීයක් එක්ක කර දානවා. ඒ මොකටද? ලබන ආත්ම හොඳ වෙන්නේ. දන්නවද පිටුට දාන සල්ලි වලට වෙනදී? දන්නවනම් ඊට වැඩිය හොඳ කුඩු කාර්යයකට සල්ලි දෙන එක. පුදුමාකාර සෙල්ලම් වෙන්නේ පිම්පිටි කියන වටේ ඇතුලේ වෙන්නේ. අපේ අම්මලා හරි කැමති ඒකට කීයක් කරද අපේ ඒගොල්ලෝ හිතනවා අනිවාර්යයෙන්ම ලබනාත්මේ මේ මේ වාහනේ ගිහිල්ලා හයි ඉන්ටර්සිටි වගේ ආත්මෙ බහින්න කියලා. ඒ නිසා බටහිර ලෝකයා මේ මිනිස්සයා දැපෙන දමාගෙන ඉස්සරහා ආත්මයක් සුබ කරන්නම් කියලා මේ ආත්මය ගතා කරන එකට ආගම කියලා කියනවා. මේ සරුවච්චන් වහන්සේ ඔය කියන විවිචෙන්ට අහු වෙන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ පෙන්නන්නේ ලබනාත්මයක් නැහැ කියලා ඕනේ තරම් ජීවත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණොත් එකක් වෙනවයි කියනවා. සදාචාරාත්මක වගවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියවෝ ක්‍රමයට යනවා ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බිවට කමන්නේ ගෙවන්න වෙන්නේ මට නෙවෙයිනේ දැන් අද තියෙන ෆිනෑන්ස් සිස්ටම් එකක් තියෙන්නේ ගියක් ගන්න පුළුවන් කරගෙන ඉන්න ගමන් ගෙවන්න පුළුවන් කාර් එක පාවිච්චි කරන ගමන් ගෙවන්න පුළුවන් ඊටෙන් පදිංචිලා ගෙවන්න පුළුවන් ඒ නිසා ඕන කෙනෙක් ගන්නවා මේකේ කියන ඉතින් ගෙවන්නේ මම නෙවෙයිනේ මම ඉඳලා මැරලා ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් මේ වාගේ මේ ආගම අබින් කරගෙන ජීවත් වෙන ගතියකුත් තියෙනවා. බුදුචාන් වහන්සේකට බොහෝම ලස්සන කියනවා යම් කිසි කෙනෙක් නෑ ආගමක් නෑ ලැබනාත්මයක් නෑ කලකල දේ ඵලඵල දෙන්නේ හොඳක් නෑ නරකක් නෑ කියලා ජීවත් වෙන මනුස්සයා බොහෝ විට සදාචාරාත්මක වෙන්නේ නෑ. ඒකෝට මේ මනුස්සයා වර්තමානයේත් බැනුම් ගන්නවා. හිරේ විලංගු වැටෙනවා. තමනුත් පශ්චාත්තාප වෙනවා. අපායෙත් යනවා. ඊට පස්සේ යම් හේකින් ඊගාවාත්මයක් තිබුණොත් අපායේ මේ අත් වෙන්නේ නැති උනත් අපාගාමී වෙලා ඊටාම දුකටපත් වෙනවා. යම් කිසි කෙනෙක් අපායෝනෙත් නැහැ, ඊගවාත්මයක් කරුනෙත් නැහැ. මං කරන දේ මට වග කියනවා. මං සමාජයට වග වෙන්න ඕන කිව්වොත් ඒ මනුස්සයා සදාචාර සම්පන්න වෙනවා. ඒ නිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන මනුස්සයාට බයක් නැහැ. අත්තානුවාද බයක්, පරානුවාද බයක් නැහැ. දණ්ඩ බයක් නැහැ. අපායක් තිබුණත් යන්නේත් නැහැ. කියලා බොහොම තාර්කිකවම ඒක අල්ලලා දෙනවා. අනික් ආගම් වල වගේ බයකට ඉලක් නැහැ. නමුත් දැන් බුද්ධ ආගම ඒක පිටපොට පටලවාගෙන සමානලා. ඒගොල්ලෝ කියනවා ඒ අපායට බය තමයි මේ පින්කම් කරන්නේ කවුත් කවදාකවත් නිවන් දකින්න නෙවෙයි. ඒ නිසා ඒ කරන පින්කමුත් තෘෂ්ණාවකට වැටෙනවා. ඒ වැටෙන්නේ කාම තණ්හාවට නෙවෙයි භව තණ්හාවට ඉදිරි භවයේ හොඳ කිරීමකට කරනවා. නමුත් ඒක නරකම දෙයක් නිසා නෙවෙයි මම මේ විවිෂණය කරන්නේ. සමහරු ඒ නිසා හෝ අසීමිත කාමයේ විකෘති කාමෙන් අයින් වෙලා අනාගත ජීවිතයක් පිළිබඳව නැත්නම් ඊහාත්මය පිළිබඳව සැප හොයාගෙන යම් ආකාරයක දන් දෙනවා සිල් රකින්නවා ඒක සමාජයට හොඳයි. නමුත් දැන් අල්ලන්නේ තව තණ්හාවක් බව. මේ තණ්හාව අයින් කරන්න අල්ලන්නේ තව තණ්හාවක් බව. එයා දන්නවනම් මං හිතන වඩා හොඳයි කියලා. කාම තණ්හාව දුරවන් කිරීමට අපි අල්ලන භව තණ්හාව කියන්නේ තණ්හාවමයි. ඒක මොනවාක්වත් වෙන නමක් දාන්න දෙයක් නැහැ. ඒකට මේ කාම තණ්හා භව තණ්හා වෙන් කරන්නේ කොහොමද කියන එක අපිට මේ සමුදේ සත්‍ය හරහා යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. Tamange ඉදurang පිනවීම කාම තණ්හාව බවත් මත්තර ඉදurang පිනවන්න තියෙන ආසාව භව තණ්හාව බවත්. ඒක තමයි මෙතන ඉඳගෙන ඉදurang පිනවීම කාම තණ්හාව බවත් මම යන යන තැන මට ඉදurang පිනවන්නට ලැබේවා කියලා එතනගත් භව තණ්හාව බවත්. එතකොට මම දැන් ඉදurang පිනවීම කාම තණ්හාව බවත් අපේ පවුලේ අයට අපේ සමිතියේ අයට අපේ ලංකාවේ අයට කියලා මේක ඉතිර පෙතර වැඩිම බව තණ්හාව වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ කාමේවත් තමන්ගේ ඉදරම් පිනවනත් කවදාවත් සන්තෝෂ කරන්න බැරි මේ ජීවිතේ යන යන තැන කාම තණ්හා ලැබෙන්න ලැබන ආත්මෙත් ලැබෙන්න මගේ පවුලේ නෑදෑයන්ටත් ලැබෙන්න ගත්තට පස්සේ මේ දරන්න පුළුවන් වගකීමක් නෙවෙයි මේක. කවදාව සන්තෝෂ කරන්න බෑ අඩු ගානේ Tamanටවත් ඉදරම් පිනවීම මේ ලෝකේ සන්තෝෂ වෙච්ච කිසිම කෙනෙක් නෑ. එහෙව් එකේ අපි කට්ටියක් හදාගත්තා පස්සේ අපි තුන එක අනුකම්පාවගේ අපි තුන එක මෛත්‍රී කියලා කීලිවල පුදුමාකාර විදිහට මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්න නිසා කාම තණ්හා වගේ නෙවෙයි භව තණ්හාවට ගියත් නෙක්ඛම්ම සිත දෝමනසයි කියලා වෙනම දෝමනසයක් තියෙනවා. ජීහිගේ කාම ලෝකෙන් අයින් වුණත් නෙක්මුණත් එතන දුකක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට කඩලා ප්‍රතිපදාව සකස් කරලා දෙනවා. යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන එක සැරේ මේ කාමය අයින් කරන්න බෑ. මම කාම තණ්හාව අයින් කරලා භව තණ්හාව උනත් කමක් නැහැ. භව තණ්හාව අල්ලා ගන්නවා. කාම තණ්හාව දුරුවන් කිරීමේ අදහසයි. මේක ඇල්ලුවොත් අරක දුරුවන් කරන්න පුළුවන්. අරක අල්ලගෙන හිටියොත් මේකට අල්ලන්නත් බෑ. යන්නත් බෑ. ඒ නිසා මේ භව තණ්හාව අල්ලන්නේ කාම තණ්හාව දුරුවන් කරන්නයි කියන මේ උපක්‍රමය. මේක නිසා මේ කතාවන වගේ උපක්‍රමය දන්නවනම් යෝගාවචර කාම තණ්හාව ඇල්ලුවාට කාම තණ්හාව සදාකාලික සැපයක් වශයෙන් හෝ නිත්‍ය සුඛ සුභ වශයෙන් ගන්න කාම තණ්හා දුරුවන් කිරීම සඳහා උපක්‍රමයක් විදිහට ගන්න. ඒක තමයි මෙතන මේ දුක්ඛාරය සත්‍ය සමුදයාරය සත්‍ය කියන එක යෝගාවචරයට සම්බන්ධ වෙන හැටි. ඒ නිසා ඒ කෙනා මේ කාම තණ්හාවේ මිදිලා එහෙම නැත්නම් විවේක වෙලා කාය විවේකයක් ලබාගෙන පින් කරන අදහසින් ඒ කියන්නේ අදි කුසල් කරන අදහසින් අදි ශීල අදි චිත්ත භාවනා වලට පෙළඹෙනවා. ඉතින් ඒක ආගමනුකූලයි අපි තියනවා සීල සමාධි ප්‍රඥා කියන එකේ සීල ශික්ෂාවෙන් ඉහළ ශික්ෂාවට යනවා. ඉහි පැත්තෙන් බලනවනම් දාන සීල භාවනා කියන එකට යනවා. ඉතින් එතෙන් ගිහිල්ලවල මේ භාවනා කියන පැත්ත එහෙම නැත්නම් මේ සමාධිය කියන පැත්ත නැත්නම් චිත්ත භාවනා කියන පැත්ත හරි ගියාට එයා මේ කාමයේ අතහැරලා වෙන ආශාවක් තමයි අල්ලලා තින්නේ. ආමිෂ සැපය අතහැරලා නිර්ආමිෂ සැපයක් අල්ලලා තියෙනවා. මේ අල්ලපු දේ හොඳකුත් තියෙනවා. මොකද කාම තණ්හාව තරම් වීතික්කම කෙලස් මෙතන සිද්ධ වෙන්නේ. ඊට වැඩිය උසස්. හැබැයි මේකේ තියෙනවා මේකට බැඳීමක්. හරියටම කාමේ බැඳෙනවා වගේම තමන් කරගත්ත පින් ටිකට බැඳෙනවා. තමන් උපයාගත්ත ධානයට බැඳෙනවා. තමන් උපයාගත්ත අරමුණට බැඳෙනවා. පහසුකමට බැඳෙනවා. ඉතින් මේක යෝගාවචරය දැනගෙන තිබුණොත් මේ කිසිම ආදීනව නැතිව සරතෝ භද්‍ර ගන්න නෙවෙයි මේක අනුපාඩු ටිකක් තියෙනවා. හැබැයි කාම තණ්හාව තරම් දරුණු නෑ. කාම තණ්හාව තරම් සමාජයට කරදර කරන්නේ පෘථිවිය රත් කරන්නේ නැහැ. අපායට යොමු කරවන්නේ නැහැ. කියලා ඒ කාම තණ්හාව ගෙවම් කරලා ගත්ත මේ රූප මේ භව තණ්හාව මේ සාපේක්ෂව සංසන්දනාත්මකව තේරුම් ගන්නවා කියන එකටයි මම මේ අවධානය යොමු කරන්න හදන්නේ මොකද ඒක ඉතාමත්ම අමාරු තේරුම් ගන්න. කාම තණ්හාව දුරු කිරීම සඳහා ඉදිරියට තියාගත්ත භව තණ්හාව අල්ලවුර ගන්න උනත් බැරි උනත් ඒකේ දුකක් තියෙනවා. බැරි වුණයි කියලා කියන්නේ එලොවත් නැහැ මෙලොවත් නැහැ දෙක මැද හිර වෙනවා. හරි ගියාට පස්සේ දුකක් තියෙන එකට බැඳීමක් ඇති කරනවා. ආමිෂ සැප වගේම නිර්ආමිෂයට බැඳෙනවා. ඉතින් ඒ බැඳීම දැනගෙන ඒකෙන් මම මේක හරි ගිය කෙනත් එක්කින් ගැලවෙන්න කියන ඕනේ නම් මේ බැඳෙන්නේ ඉඳුරම් පිනවීමට නෙමෙයිද යෝගාවචර බැඳෙන්නේ කොහොම ඉඳගෙන ඉන්න කායට එහෙම නැත්නම් ආනාපානට. ඇවිදිනකොට මේ වම දකුණ කියන එක හම්බුණයි කියලාත් අඬනවා හම්බුනේ නැහැ කියලාත් අඬනවා. ආශ්‍රව ප්‍රසවාසයේ හරි ගියොත් අනිදවසේ හම්බුනේ නැහැ කියලා අඬනවා. හරි ගියේ නැත්නම් දිගටම අඬනවා. ඒ නිසා මේක මේ පාවිච්චි කරන්නේ අවස්ථානුකූලවයි. ඒ නිසා මම කයට හිත යොදනවා. ආනපානට හිත යොදනවා කියලා. ආවස්තික වටිනාකම සංසන්දනාත්මක වටිනාකම සාපේක්ෂ වටිනාකම තේරුම් ගත්ත එක්කන මේක විනෝදාංශයකට කරනවා මිසක් ආනපණි හම්බුනේ නැහැ කියලා හඳන්නේත් නැහැ. ආනපණි ඊයේ හම්බුණා අද නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හම්බුණා කියලා සතුටු වෙන්නෙත් නැහැ. එයා දන්නවා හම්බුනොත් මට පේනවා එකක්. මොකද්ද? මට මේ ජීවිතේදිම කාම සංඥාව අසේත විරාග නිරෝධෝ සේත නැතුව දුරු කරන්න පුළුවන් බව తాවකාලිකව පේනවා. හැබැයි මේක తాවකාලික දෙයක් මිසක් මට සදාකාලික ලැබෙන ලාභයක් නෙවෙයි. නමුත් ਸਰවඥාන්සෝගේ ශ්‍රේෂ්ඨ උත්තුම කියන తాවකාලිකෝ හෝ මේ කාම සංඥාවෙන් දුරවන් වෙන්න පුළුවන් බව කාම ලෝකේ ඉන්නකොට දැකීම පුදුමාකාර ලාභයක්. එනිසා අපිට යම් වෙලාවක ධානා මට්ටමේ හොයවන පණ ඉන්නෝ. ඒ වෙනත්නම් විනාඩි 10ක් 15ක් වාර 7-8ක් 10ක් 15ක් ආනපන ඉන්න පුළුවන් බවට යන්න පුළුවන් වීම පොඩි වැඩක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම වැඩමුළුවේ සාර්ථකත්වයක්, පුද්ගලයාගේ සාර්ථකත්වයක්, ගුරුනාන්දගේ සාර්ථකත්වයක්, ප්‍රතිපදාවේ සාර්ථකත්වයක්. නමුත් මේකේ තියෙන දෝෂේ එහෙම නැත්නම් මේකේ තියෙන පරහ, මේකේ තියෙන අඩුපාඩු තමයි සමහරු බුද්ධම විදියට භාවනා කරලා මට ආනපනිය අහුනේ නැහැ කියලා අති ආනපනිය නිවන වගේ පශ්චාත්තාප වෙනවා. අහුවෙච්ච එකන ඊ හම්බුණා අඳ හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මේ හම්බ වෙච්ච ආනාපානට බාධා කරන සද්ද ඇහුණයි කියලා සද්දත් එක්ක වෛර කරනවා. මේ හම්බ කරගත්ත ආනාපානට බාධා කරනවා කියලා වේදනায় ඇතුණා කියලා වේදනাත් එක්ක වෛර කරනවා. හම්බගත්ත ආනාපානට හිතවිලි ආවයි කියලා ඒකත් එක්ක වෛර කරනවා. මොකද මේ මේකට කිට්ටු වෙනවටත් කැමති නෑ. ඒ තරම්ම ප්‍රේමයක් බදා ගන්නවා කාමෙට වගේ. මෙන්න මේක ටිකක් හාස්‍ය ජනක දෙයක්. මං ඉතින් ඕකට hina වෙන්න පුරුදුලා තියෙනවා. කවුරු හරි කිව්වොත් මට ආනපාන ඊයේ පෙන්න දැන් පේන්නේ නැහැ කියලා අඬන්න ගන්නකොට මට නිකන් පස්ස පැත්තේ වගේ ඊනාවක් යනවා. <laughs> මේ අල් දීපු මොන්න මඟුල හරි අල්ලන එක නේ කරන්නේ. දැන් ඊ ආනපාන වෙලා අද ආව පෙන්නේ නැති එක දුකක්. මේ ආනපානිනකොට සද්දයක් ආවා කියලා දුකක්. ආනපානිනකොට වේදනාවක් ආවා කියලා දුක. මේක ආම්බෙන් ඉස්තරහින් තියාගත්ත ආනපානෙ මේ. ඒක ආවස්තික වටනාකමත් ප්‍රෝජනයක් සලකන්නේ. ඒක නොලැබුණත් දුකක් කරගන්නවා. ලැබුණත් දුකක් කරගන්නවා. එයායකට දැනගන්න ඕනේ මේක අඩේට ගත් එකක් මිස එහෙම නැතුව මේ ආනපානෙ නෙවෙයි නිවන කියන්නේ කියලා. දැන් මේ කතා ශරීරයට වැඩිය වෙනස් මේකේ සංකරතාවයක් තියෙනවා. ඒ මොකද්ද? මෙහෙම තියේදී හෝ යෝගාවචරය දිකට භාවනා කළොත් මේ ආනාපානෙදී ආ බලානින්දදීම සද්ද වේදනා හිතවිලි නැතුව ආනාපානෙ ආනාපාන වශයෙන්ම නැති වෙන වෙලාවක් එනවා. මේක මේ මේ දීලා තියෙන විකල්ප වලට දෙන එකක් නෙවෙයි. දැන් ඉස්සලන්න රූපයක්, සද්දයක් අහන්න සානපාන නැති වුණා. වේදනාවක් නිසා ආනපාන නැති වුණා. හිතවිල්ලක් නිසා ආනපාන නැති මේකට සම්ඳු කරනවා, චෝදනා කරනවා, ඉසాత බඳගෙන අඬනවා, නඩු කියනවා. ඉතින් ගෝරි ගොඩයි. මෙහෙම ඉඳන්දි මේ මේ යෝගාචරයේ දක්ෂකමක් මම කියන්නේ. මෙමෙ ඉන්නකොට ඉන්නකොට මේ යෝගාචරයට මම නොදැනි හීන් නූලේ මේ ආනාපානේ නොදැනි යන පටන් ගන්නවා. ආනාපානේ සංඥා කරගන්න බැරි වෙනවා. දැනෙන්නේ නැතුව යනවා. ඉතින් මේක බුදුහාමුදුර හොඳටම දැනගෙන කරපු එකක්. අර ආනාපාන රූපේ නැත්නම් රූප වායෝ පොට්ටබ්බ ධාතුව දේස ශබ්ද මැද වේදනා මැද හිතවිලි මැද හෝ සුද්ධ වශයෙන් ආනාපාන දිහා බලනකොට ඒක සංසිඳෙන බව ඕනම වස්තුවක් මේ ලෝකේ තියෙන එකක් මොන්න දුක වුණත් දේශ බලන හිටියෝ සංසිඳන. ඉතින් ඒක නැතිකම තමයි අපිට තියෙන දෝෂය. අපි ඒ අතරමැද ඉතාලත බැඳගෙන අඬනවා. පපුවේ අධික ගහගෙන අඬනවා. එයි මට මේක වුනේ කියලා. මේක මේ යන එකක් මේ අල්ලගෙන අඬන්නේ. ආනපනේ වගේ මේ ආනපනේ ගෙවුනට පස්සේ මේකට තියෙන එකම උත්තරේ තමයි මේක ක්‍රමයෙන් ගෙවෙන බව දකින්න එක. ඒක සැරේ කාදාකත් ආනපනේ ගෙවෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් වෙන්නේ. ඒකත් ලොකු ලාභයක්. කෙලස් ගොඩක් තිබිලා අඩු වුණා වගේ තමයි ආනපන ගොඩක් තිබිලා අඩු වෙන එක. මෙන්න මේ මේ අනකොට මේ තැම්පත් වෙන ආනාපානය අල්ලාගෙන වෙනම ප්‍රශ්නාවලියක් තියෙනවා. වෙනමම සංකරතා රාශියක් පහළ වෙනවා. හැබැයි ඒක මේ සාමාන්‍ය යෝගාවචරණේ නෙවෙයි. තෑයෙන දුරට භාවනා කරන කෙනෙකුට පේනවා මේ ආනාපානෙ තියෙනවා සද්ද වේදනා හිතිලි මැද දියටින් ගෙදර ගෙනියනවා වගේ කෙනෙක් ආනපානම කරගෙන යනකොට ඒක නොදැනී යන ගතියකට, සිුම් වෙන ගතියකට, මධ්‍යස්ත වෙන ගතියකට එනවා. දැන් මේ යෝගාවචරයට තියෙන පුළුවන් තරම් උකුල වාඩි කරගෙන කියන්න ඕනේ මේක ලොකු ජයග්‍රහණයක්. ආනපනෙ ජීවෙනවයි කියලා කියන්නේ සතිය 100ට 100ක් තියෙනවා. කිසිම කාම සංඥාවක් ඒ වෙලාවේ නැහැ. එහෙම නැත්නම් කාම තෘෂ්ණාවක් නැහැ. ඒ වගේම භව තෘෂ්ණාවක් තියෙනවා නම් ආනපනෙ ගෙවෙනකොට බය වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ආනපානේ මේ මේ මේ කාමයේ අයින් කරන්න ගත්ත ආනපානය කොච්චර අපි අල්ලා ගන්නවද කියනවනම් ඒ භව තෘෂ්ණාව නිසා මේ ආනාපාන ගෙවීම සතිය ගෙවීමක් විදියට සමාධිය ගෙවීමක් විදියට සීලේ අඩුපාඩුවක් විදියට සම ශ්‍රද්ධාවේ අඩුපාඩුවක් විදියට තමයි හුඟා යෝගාවචර කියවන්නේ. ඉතියාට කියලා දෙන්න නෑ. ආනාපානය ඇල්ලුවාට ආනාපාන කියන්නේ දුක්ඛ සත්‍ය ආනාපාන කියන්නේ කෙලේශයක් ආනාපාන කියන්නේ උපායාසයක් ආනාපාන ගෙවෙනවා කියන්නේ කෙලේශයක් ගෙවෙනවා නොපෙනී මට්ටමට යනවා කියලා කියන්නේ කෙලස් නොපෙන මට්ටමට ගිහිල්ලා කියලා මෙයාට පොඩි උරතල් භාෂයක් දාන්න වෙනවා ඒ උරතල් භාෂය දැම්මට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයා මේ කියන දේ තේරුම් ගත්තයි කියලා. එතකොට යෝගාවචරය ගියයි කියමු අපි හිතමු මේ හුස්ම කියන මේ ප්‍රධාන කර්මත්තාන මම මේ ආනාපානේ අවධානය කරන්න කියන එකක් නෙවෙයි නිදර්ශනයක් වශයෙන් පිම්බීම හැකිලිමත් ඕක ගන්න. සක්මනත් ඕක ගන්න කොයි එකකටත් එකයි. මේක නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේ යෝගාවචරය මේක අරසා කරන්න නම් දැන් කාමයේ දුරුවන් කරා. ඊටසේ මේ භව තෘෂ්ණාව පෙන්වන්න දෙන ආනාපානෙද ඒකත් දුරුවන් කරා. දැන් මේ තියෙන එක දිහා කොහොමද හැසිරෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියන තැන විශාල අපිම කියන කතාවට අමතරව වංචනික ධර්ම රාශියක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ යෝගාවචර දැන් නිකන් ඉන්න බැරුව යනවා. මොකද්ද කුප්පණ ගතියක් එනවා. මොනවා හරි කරන්න ඕන. එමෙ නැත්තම් නිදා ගන්න ඕන. එක්ක මේ තියෙන එකට උඩ පැනලා නටන්න ඕනේ. එහෙම නැත්තම් නිින්දට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක දෙකම හොඳ ඒවා. ඒක හොඳට මතක තියාගන්න මෙතන ගිය කෙනාට හම්බෙට මේ දෙකම හොඳ දෙයක්. මෙන්න මේ දෙක තේරුම් ගත්තා නම් මෙතන ගියාට පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා වෙනමම සැක වගේක් එනවා. වෙනමම බය වගේක් සහ අනිශ්චිත භාවයක් එනවා. එතකොට උද්දි හිත ඇවිසිල්ලක් වෙන්නේ. එහෙම නැත්නම් දන්නේම නැතුව හිත ලෙසල වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ හිත හැංගෙනවා නැත්නම් නිින්ද යනවා. ඒක පාට ගැසිලා අවදිනකොට තියෙනවා ආනපනතිය මොකක්වත් නැහැ. ඉඳපු වක්වත් මතක නැහැ. මෙන්න මේ දෙක හසුරව ගන්න කොහොමද? එතන මේකෙදී අපි මොන උපමානයක් මොන ආදර්ශයක් අරගෙන දයන්නේ කියන එක එම හරියටම ඩක්කෙට කියන්න බෑ. නමුත් මේ යෝගාවචරය මේ දෙකට යනවයි කියලා කියන්නේ කාම තණ්හාවෙන් දුරවන් වෙච්ච බවට හොඳ ලකුණක්. භව තණ්හාවම දුරවන් වෙච්ච බවට හොඳ ලකුණක්. හැබැයි යෝගාවචරය ඊගාරතින මේ විභව තණ්හාව කියන දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා තේරුම් ගන්න අත්දැකීම් මදි නිසා මේ යෝගාවචරයා මේ ආශයන්තරාවක් පදින්න පුළුවන් පයිලට් කෙනෙක් අජටවකාශයට ගියාට පස්සේ ආශයන්තර නීති වැඩ කරන්නේ මේක ආශයන්තර වැඩ කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණ තියෙන ඇතුලේනේ දැන් අජටවකාශය යන්නේ ඒකෙන් එළියට යනවනේ වෘත්ත ශේෂ්ත්‍ර ඥාන කක්ෂෙන් එළියට බින්දෙනවා බින්දුනන් පස්සේ ආශයන්තර පදෝපේක්‍රම තමයි දක්කිට්ටුවේ මෙතන ඉන්න එක්කෙනා හැබැයි යාට ගංගන යානයක් හසුරවන්න ගංගන කියලා කියන අජටවකාශයක් යනවා හසුරවන්න දන්නේ මොකද මේ ගුරුත්වයේ තමයි අපි හැදිලා තියෙන්නේ යන්ත්‍ර ඔක්කොම වැඩ කරන්නේ ඒකේ. දැන් අපි ගිහිල්ලා තියෙනවා එහෙම මේ ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයක් නැති අමුතුම ශේෂ්ත්‍රයකට. දැන් ගියාට පස්සේ යාට කොහොමද උපදෙස් දෙන්නේ මේ ලෝකේ ඉඳදී කොහොමද එහෙම කෙනෙක් පුරුදු කරන්නේ පුරුදු කරන්න බෑ මේ ලෝකේ ඉන්නා තාකල් ගුරුත්වාකර්ෂණ තියෙනවා මේ ලෝකේ ඉන්නා තාකල් ඝර්ෂණයක් තියෙනවා අතින් ගියාට පස්සේ ඝර්ෂණයක් නෑ ගුරුත්වාකර්ෂණයක් නෑ නමුත් ඉන්න පුළුවන් බව අපේ යුගයේදී දැන් පෙන්ලා තියෙනවා දැන් ගුරුත්වාකර්ෂණේ නැත්නම් වල පුංචි පරික්ෂණකාර හදලා තියෙනවා කට්ටිය වරින් වර ඒකට ගිහිල්ලා පරිශනාකාර දිගට පවත්නවා ආපහු ලෝකෙට එනවා ආපහු කට්ටියක් යනවා මේ වැඩ යනවා මේ කියන්නේ අපි භෞතික විද්‍යාව ਸਰවඥාන්සේ අපිට ඇත්තටම ਸਰවඥාන්සට ඉස්සරලා මේ කාමයේ දුරුවන් කිරීමට ගත්ත මේ අරමුණ ආනපානි ඒක සම්පූර්ණයෙන්ම ගෙවම් කරලා ඉන්න පුළුවන් සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා සමතුලිතතාවයක් තියෙන එකට රූප ලෝකේ කියලා කියනවා අරූප ලෝකේ කියලා කියනවා ඒ අරූප ලෝකේ තියෙන දේ තමයි සංඥා නැහැ. මේ යනවද ඉන්නවද කැරකෙනවද එක තැනද ගෑනුද පිරිමිද හොඳ තැන මොනම සංඥාවක්වත් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ ලෝකේ තියෙන කිසිම උපමානයක් ඒකට යොදවන්න බෑ. හැබැයි අත්දකින්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා මේ ලෝකේ සංඥාවල් දිගේ ගිය කෙනා සංඥාව අතහරින්න කැමති නැත්තම් එයා අතෙන්වත් ගිහිල්ලා සංඥා නැහැ කියලා චෝදනා කරනවා. ඒ අපේ පැත්තේ තියෙන කතාවක් මේ නුවර පැත්තේ මේ කට්ටියක් තියෙන නුවර බයියෝයින් තමයි දැන් තේරෙයි කියලා. ඩබල් ඩෙකර් නෑ නේ දවස්වල දැන් තියෙන නුවර තමයි. උඩ තට්ටුවට ගිහිල්ලා ඩ්‍රයිවර් කෙනෙක් නෑ කියලා බහැලා ගියලු කට්ටිය. දැන් මේ වාහනේ යන ඩ්‍රයිවර් ඉන්න බෑ. ඒ වගේ තමයි අරූප ලෝකෙට ගියාට පස්සේ මේගොල්ලන්ට පරණ පුරුදු තාලට ඉස්සරහම සීට් එකට ගිහිල්ලා බලනවා මෙතන ඩ්‍රයිවර් ඉන්න බෑ. දැන් ඩ්‍රයිවර් නෑනේ බට්ටේ බහැලා යනවා. ආනි වගේ එකක් වෙනවා මේ ලෝකේ සංඥාවත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සයාට ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් ප්‍රතිපදාවෙන් සංඥා නැති කළ පෙන්වුවාට පස්සේ විශ්වාසය වලිගය අල්ලා ගන්න දඟල කැරකෙන බල්ලෙක් වගේ එක තැන කරකැවෙන. හරි සාධාරණයි. එකිනෙකට දොස් කියන්න බෑ මොකද අපි මුළු ලෝකෙම මේ පව් සේරම හදාගෙන තියෙන්නේ මමයා කියන කුඤ්ඤය ගහගෙන ඒක වටේ තමයි මට ලොකු මට පුංචි මම ගෑනු මම ඔබ පිරිමි කියලා සංඥා දැන් මේක ගැලවිලා ගියයි කියලා හිතන්න මේ මැදට ගහපු කුඤ්ඤේ ගලවලා ගියාට පස්සේ අංජ බජා කොණ්ඩේ ක්‍රීල් වෙලා නෙවෙයි ඔළුව ක්‍රීල් වෙලා මොලෙත් එක්කම ක්‍රේල් වෙනවා. ඉතින් ක්‍රේල් වුණාට පස්සේ නිවන නෙවෙයි නම් අරමුණු කරලා තියෙන්නේ අනිවාර්යෙන් පැටලෙනවා. ඒ නිසා මෙතනදී බලනවා මේ මනුස්සයා භාවනා කරන්නේ මේ කාම සංඥාව වැඩියෙන් කරගන්නද නැත්නම් භාවයේ කෙලෙස් මේ පිං එකතු කරන්නද එහෙම නැත්නම් දැන් මේ රූපේ ගිවන් වුණාට පස්සේ මෙයා කොහොමද හැසිරෙන්නේ කියලා බැලුවොත් ඒ භාවනා කරන කෙනාවත් කවදාකවත් ඒ පරිශ්‍රණය කරලා නැහැ. එයාටත් අලුත් දෙයක් වෙනවා මේක. නමුත් මන්දර මම මේ යන ගමනේ මේ අවුරුදු 35ක විතර මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේකයි කල යුත්තේ කියලා කැන්දී ගල බීරෝ වගේ කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් නැහැ බුදුහාමුදුරුවෝ. අපිට ඒක ගැන කතා කරන්න වෙලාවක් නැහැ මොකද අපිට කාමයටත් වෙලාමදි. අපිට මෙතෙන්ට යආ ගන්නත් බෑ. ගියාට පස්සේ මොකද්ද කරන්න කියන එක ඉතාමත්ම කලාතුරකින් කියනකොට sannivedana වෙන්න ඉඩ තියෙනවා. අනික් කට්ටියට හුඟක් වෙලාට කියන්නේ මේ බණ ගැඹුරුයි අපිට තේරෙන්නේ ඒක නිසා අපිට බැරිද මේ ওই බුදුහාමුදුරු බුදුනට පස්සේ නෙවුවා කිව්වේ සිද්ධාර්ථ කුමාරයා කාපු කාලේ කියපු ටිකක් අපිට කියලා දෙන්න බැරිද කියලා අහනවා. ඒකට තේරෙනවනේ අපා. ඉතින් ජාතක කතා අහන්න හරි ආසයි. ඒකේ නෑනේ ওই බරපතල හැපෙන්නේ නැති කෑලි නෑ. ඔක්කොම හැපෙන දියාරු වෙච්ච බාගට තඹකුවා තියෙන්නේ. ඉතින් හැමදාම ජාතක කතා. තොරම් බලන්න යන්න ආසයි. මොකද අල්ලන්න දෙයක් තියෙනෝනේ. හැපි හැපි වෙසක් නේද? ඒකට හැපි වෙසක් නෙවෙයිනේ. තොරම් බලන යනකොට හැපි හැපි වෙසක් තියෙන්නේ. ඉතින් හරි කැමති තරුණ පිරිසීම වෙසක් බලන්න යන්න. හැබැයි ඇහුවොත් මේ බෞද්ධ වැඩපිළිවෙලක් තමයි. හැබැයි වැලන්ටයින් ඩේට් එක වගේ තමයි. වෙසක් දවසේ. මේ බුදුහාමුදුරු අල්ලන්න අපි තොරන් ගහන හැටි. මෙතන ගියාට පස්සේ තේරෙන ඔබට අල්ලන්න පුළුවන් සෙල්ලම් තියෙන කාමෙයි රූප ලෝකෙයි දැන් යම් හේකින් මේ ගත්ත අරමුණ ගෙවුනට පස්සේ මොකද කරන්නේ කිසිම කෙනෙකුට කතාක හිතපු නැති පැත්තක් හැබැයි ඒ වුණාට එතෙන් යෑම පවා ලොකුම ලොකු ජයග්‍රහණයක් නමුත් මේ යෝගාවචරයක දන්නේ නැත්නම් ඒ මාස එතෙන්ට යනකොටම කිව්වනම් මම නිහිටියා දන්නෙත් නෑ නෑ දන්නෙත් නෑ තන්නේ කර පාළුවක් දැනෙන්නේ තන්නේ කර අසරණ ගතිය තනි ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් පාළු වුණා කොන් වුණා වගේ දැනෙනවා. ඉතින් මෙයා ඉක්මනටම කරන්නේ හයියෙන් හුස්ම අරගෙන ආයෙසට කර නැතිවෙච්ච රූපය අල්ලා ගන්න වෙන නැත්නම් කාම සංඥාට හිත දාන්න. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. ඊට ඒ මොකද උනේ කියලා එයා දන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ වීගේ වීර්ය අඩු වෙච්ච තැන හිත හැංගී ගත තැන වැඩි වෙච්ච ගමන් සැක කරනවා ප්‍රශ්න කරනවා ආය හයියෙන් උස්මරණ ආනපාන බලන නැත්නම් ඇත්තේ කරලා මේ ඇට ගෙනාපු සැට් එකම තියනවාද කියලා බලනවා යන්න ඉස්සෙල්ලා මට කැලී ටිකක් එහෙම හැලුනොත් එහෙම දැන් ආය සෙට් කරනකොට මේකේ කචල්නේ ඉතින් ඔක්කොම මේ අප බඩු ලිස්ට් එක බලනවා දැන් ආපු ගෙනාපු කැලී ටික තියනවාද කියලා. ඒ අර පුංචි කමරාලයි මහ කමරාලයි දෙන්නා යනවලු පැල් රකින්න. වාම මේ පුංචි කමරාලයා බුදියන් ඉන්නකොට කාපු දඩමස් නිසා යකෙක් ඇවිල්ලා දත් ටික ගලවලා අර මැද තියෙන කෑලි ටික කනවලු. ඌ කරවන හිටියලු ඊට පස්සේ දත් ටික හයි කරනකොට හරියට ඩෙන්ටිස් කෙනෙක් හයි කරනවා වගේ ලස්සනට දත් ටික පිළිවෙලට හදලා තියලා යකා ගියා. පුංචි කමරාලයා ගෙදර ඇවිල්ලා hinaනකොට අයියා ඇහුවලු ලොකු කමරාලා මොකද කියලා. බාහිර දත් ටික හරි ෂෝකට හදන මම දන්නේ රෑ ඇවිල්ලා මං මස් දඩමස් කාලා බුදිය ගත්තා යකා ඇවිල්ලා ගලවලා හොඳට දත් ටික දාලා ගියයි කියලා. යකෝ හැමදාම මට ඇවිල්ලා කරදර කරන ඔය යකා මම පුදුම විදියට බයෙන් ඉන්නේ එනකොටම බයයි. මම පැල් රකින්න යන්නේ නැත්තේ ඕක නිසා තමයි ඔය මිනිමස් කන්දට එනවමයි. ඊට පස්සේ කිව්වලු බය වෙන්න එපා. හොඳ ඩෙන්ටිස් කෙනෙකුට වැයන ගාණක් ගෙවන්න ඕනේ දැන්. යකා ඇවිල්ලා හදලා දීලා යනවනේ. ඉතින් මහගමරාල ගිහිල්ලා පුදියාගෙන ඉන්නකොටදී යකා ඇවිල්ලා ගලවනකොට අරුට ඇහැරුණා. යකා මූණ හැමතැනම දත් ටිටවල ගියා. ගෙදර යනකොට කට පුරාම දත්ලු. භාවනා යෝගාවචරයන් තිච්චරයි වෙන්නේ. යකාවිල වැඩේ ඉවර කරන්න ඉස්සෙල්ලා බය වෙනවා. බය වෙච්ච යකා මූණ පුරාම දත් පිටවල තියලා යනවා. ඉතින් යෝගාවචරය ගෙදර යනවා. ගෙදර කට්ටියට පේනවා වයර් මාරු වෙලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් කචා. ඉතින් කචා. ඒකල කියනවා උඹලට ඕකනේ කියන්නේ රැයට කාලා බුදියා ගන්න නැතුව අර ඒ ගිල නොකා ඉඳලා මොනවද මේ කරගෙන ආවිල්ලා තියෙන්නේ ෂෝක් එකට හිටපු මිනිස්සු ඉන්නේ කියලා දැන් බාගට පිසු කට්ටිය නම් යන්නේකට කැමති ඒගොල්ලෝ සාමාන්‍ය කට්ටිය කියලා පිස්සු වැටලා එනවයි කියලා මේ අරමුණ ගෙවිගෙන යනකොට ඊ වැඩේ ඉවර කරන්න දෙන්නේ නැහැ. ඉවර කරන්න දෙන්නේ නැත්නම් මොකද දන්නේ නැති ශේෂයකට යන්නේ. මේකට පුත්‍රජානනාංශයේ පුංචි ඉඟියක් දෙනවා. අල්ලන්න අමාරුයි. නමුත් ඒක පුතුආන්තරගේ ඉගන්නේ මේ විශිෂ්ටත්වය පෙන්නනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අපි මේ ලෝකේ ගොඩාක් වස්තු හම්බෙච්චාම දෙයක් තෝරන ක්‍රම පහක් තියෙනවා කියලා. අපි හැම වෙලාවෙ උදේ ඉඳලා ඇඳ වෙනකම් කරන්නේ අපි ළඟට ගොඩාක් වස්තු වෙනවා. හැබැයි මේ වෙලාවේ පාවිච්චි කරන්න මොකද්ද කියලා අපි තෝරනවා. එකක් තේරීමෙන් තියාල ප්‍රතික්ෂේප වෙනවනේ. ඒ නිසා මම එයා කියන්නේ මට ඉදිරිපත් වෙච්ච දේ මම මොකද්ද තෝරන්නේ කියලා. එහෙම නැත්නම් ස්වයංවරයක් කියලා මේකට කියනවා. කුමාරයෙක් කියලා කුමාරිකාවන් ගොඩක් දුන්නාම කොයි කෙනා තෝරන එකට ස්වයංවර කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට විවිධ දේවල් හම්බ වෙනවා. අපි තෝරන්නේ ක්‍රම පහකට කියලා බුදුහාම කියනවා. ශ්‍රද්ධාවට, රුචියට, අනුස්සවයට ආකාර පරිවිතක්කේට දිට්ඨි නිජාන කන්දිට අපි රුචි දේ තෝරමු. දිවැඩිය කාර්යයක් ඊගමන් තෝරන්නෙම පින්රස කෑම. මොකද ලෙඩේ ඇටියට ඒ රුචිය. ප්‍රෙෂර් එක තියෙනක තෝරන්නෙම තෙල් කෑම. ඒක තමයි රුචි. ඉතනත ශ්‍රද්ධාව රුචිය අපි අපි තියෙන රුචිය අනුව තමයි අපි උදේ ඉඳලා ඊට පස්සේ අපි කියනවා මගේ රුචියට වැඩ කරන්න හම්බ වෙනවනම් මම මගේ ලෝකේ රජා. ඊට පස්සේ ශද්ධාවට අපි තෝරනවා. ඒක අපි පන්සලේ හැමතෝ කියනවා මෙන්න මේක තමයි හරිය කියලා. එහෙම නැත්නම් බයිබලේ පොතේ තියෙනවා ඒක ගන්න නැත්නම් කුරානේ තියෙනවා. ඉතින් ඒකට අනුව තෝරනවා. ඒකටත් හැම කෙනෙකුටම බොහොම සුළු ගාණක් කර හැම කෙනාටම ශද්ධාවෙන් තෝරන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තියෙනවා අනුස්සවය කියලා ගුරු પરම්පරාවෙන් ඇහිච්ච දේ. ඉස්සර තිබුණේ ඕක තමයි සුත්තමේ ඥානය කියලා ඇහිච්ච දේ අනුව අපි දේවල් තෝරනවා. එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක කියලා තර්කයට දාලා තෝරනවා. ඒවට කියනවා අනුමාන ඥාන. එහෙම නැත්නම් ණය විපස්සනාව ආකාර පරිවිතක්කේ. ඒක කියනවා ඕක වෙන්න බෑ මේක තමයි වෙන්න පුළුවන් කියලා තර්ක කළා දුන්න නැත්නම් දිට්ඨි නිචානකන්ති මගේ දිෂ්ටිය. මං මං ගන්න දෘෂ්ටිය. ඊටසේ මේ පහ පෙන්ලා කියනවා උඹ රුචිය කියලා තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා ප්‍රතික්ෂේප කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රුචියට අඩුපාඩුකම් දෙකක් තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ රුචිය සම්පූර්ණ කරන්න තමයි. නමුත් රුචිය සම්පූර්ණ වෙච්ච එක තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා විසි කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. නිසා රුචි ඒකාන්ත සුභ සිද්ධිය ලබා දෙන එකක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් ඔබ ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප දෙය කරපු දේ තුළ සත්‍ය තියෙන ඉඳී. ඒ නිසා ශ්‍රද්ධාව ඒකාන්ත සුභසිද්ධිය දෙන්නේ නැහැ. ඒ වගේම අනුස්සය වශයෙන් මට ඇහිච්ච කොටස බොහෝම පොඩ්ඩයි මේ ලෝකේ තියෙන දැනුමේ. ඒ පොඩ්ඩෙන් තෝරන්න ගියොත් සත්‍ය මේ දැන ඇහිච්ච දේ තුළ නොතිබෙන්න ඉඩ තියෙනවා. මට නැහැ ඇහිච්ච නොදන්න දේ තුළ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මම අනුස්සයෙන් අසුවිරු ඥාන වලින් තෝරන්න ගියොත් ඒක ඒකාන්තයෙන් මට සුභ සිද්ධිය දෙයි කියලා හිතන්න බෑ. ඒ වගේම තර්කෙන් දිනන එකන ඒක නම් බොරුව කියන එක දැන් හොඳටම දන්නවනේ. යම් කිසි කෙනෙක් තර්කෙන් දිනනවනම් බොරු. ඒ තුල සත්‍ය නැහැ. සත්‍යෙන් පෙරදි තර්කෙන් පෙරදිච්ච සත්‍ය තියෙන්නේ ඉඳී තියෙනවා. අනිත් එක අපිට දෘෂ්ටි තියෙනවානේ. එක එක දෘෂ්ටි වලට අපි ගන්නවා අපි සම්මා දිට්ඨිය ඒගොල්ලෝ මිච්ඡා දිට්ඨිය අපි ඒගොල්ලෝ ඒකව බලන්නේ මංගත් එක තමයි හරි කියලා ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤම් කියලා මේම සත්‍යයේ ප්‍රසෙස්ස බොරුවේ කියලා අපි ළඟ හැම කෙනා ළඟම විශාල හන මිටියක් තියෙනවා මේකට තමයි අපි තෝරන්නේ නමුත් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ දෘෂ්ටියේ තේරුවට දෘෂ්ටියෙන් තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා ඔබේ දෘෂ්ටියට වනාප නැහැ මම දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප දෙකල තුල සත්‍ය තියෙන නිසා එකක් මතක තියාගන්න අපි දන්න කිසිම තැනක නිවන නැහැ දිවන හම්බෙනු නම් හම්බෙන අපි නොදන්න තැනක. ඉතින් අපි බය නම් අලුත් දේවල් වලට. අපි බය නම් පරිේශණයකට අපිට කවදාවත් දිවන හම්බ වෙන්නේ නැහැ. දන්න ශේෂ්ත්‍රයේ දිවන තියෙනවනම් ওই යනකොට පය වැදිලා අර මේ නිවන හැප්පිලා වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වැටිච්ච කෙනෙක් ලෝකේ නැහැ. හැම කිනාම නිවනට පැන්නේ නොදන්න ශේෂ්ත්‍රයකට. ඒ නිසා භාවනාවේදී අලුත් දේවල් එනකොට ඇයි කියලා අහන මනුස්සයට කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. ඕන දෙයක් මේ ලෝකෙ වෙන්න පුළුවන්. අලුත් දෙයකට එනවනම් හොඳට බලන්න මගේ ශ්‍රද්ධාව තියනවාද? හොඳට බලන්න මට සීලය තියනවාද? හොඳට බලන්න සතිය තියනවාද කියලා. එහෙමනම් මතක තියන්න දැන් ඔන්න නිවනටයි යන්න හදන්නේ. ඇයි කියලා අහපු ගමන් ගමන නතර වෙනවා. ආපහු කැරකිලා ඇවිල්ලා වන්නුපත ජාතකේ ජල්සාතු නායකට නිඳ ගියාම ගුණ ආපහු හිටපු තැනට එන කතාවනේ වන්නුපත තියෙන කියන්නේ ජල්සාතු නායක වෙන්නේ පළවෙනි ගෙලේ ගුණානේ ඊට පස්සේ ඌ කරගිලා එනවා අපෝ හිටපු දැන්. ගල් සාතු නායකට නිින්ද කියලා. දැන් අද ලංකාවට තෙල තියෙන එකනේ. මහේ කාට පොඩ්ඩක් නිින්ද ගියාම ඌ කරත් ඉන්න ගොනා තමයි ඊට පස්සේ නායකත්වය දෙන්නේ. අපිටත් ඒක තමයි වෙන්නේ. ඒක නිසා යම් තැනක යම් කිසි කෙනෙකුට මේ මට්ටමට ආවට පස්සේ විශේෂයෙන්ම කාමයෙන් තැයෙන දුරට අයින් වෙලා විශේෂයෙන් Taman අරමුණකට හිත දාන්න පුළුවන්කම දැනගෙන විශේෂයෙන් අරමුණේ පරිණාමයක් විපරිණාමයක් දැකපු කෙනා සම්ප්‍රදායට ගිය ගමන් නිවන ප්‍රතික්ෂේප වෙනවා. එයා අනිවාර්යයෙන්ම යෝනිසෝමනසිකාට වැටෙනවා. යෝනිසෝමනසිකාරය කියන්නේ විප්ලවීය චින්තනය. ඉතින් ඒක නිසා මම මෙතෙන්දී හිත රිදෙන්නත් නිකන් රණ්ඩු ඇති කරන්නත් එහෙම නැත්නම් මේ වාද ඇති කරන්නත් කියනවා ගෑනුන්ට නිවන් දකින්න බෑ කියලා. හරීම සම්ප්‍රදාන කූලයි මොන්නම දෙයක් කරේ ආපු ගමන් පස ගන්න. පිරිමි කියන්නේ පරුස. පුරුෂ කියලා කියන්නේ පරුසයි මොන දෙයක් ආවත් කඩාගෙන යනවා. හැබැයි දැන් ඉන්න හුඟක් පිරිමි මට වෙන්නේ ස්ටිලිංගේ තියෙන කියලා. මොනම දෙයකටවත් එන්නේ නැහැ. මොනවර කියපු ගමන් අරක කියනවා මේක කියනවා පස්ස ගන්නවා. සමහරු ගෑනෝ ඉන්න හැබැයි පුරුෂ නැගතින් පහළ වෙච්ච උන් ඕන දෙයකට ලෑස්ති. ඒ නිසා මම මේ ස්ටිලිංගේ පුරුෂලිංගේ බලලා නෙවෙයි මම මේ කතා කරන්නේ භාවනා කරනකොට මේ සෙල්ලක්කාර ගතිය නැත්තම් භාවනා කරනකොට මේ එන අභියෝගයට මොන දීගෙන යන්න ආර්යයන් අහන්න ඕන මෙයායන් අහන්න ඕන කචු කුචු නැත්තම් ආසන්නයි නිවන. අහන කෙනා කියන්නේ එන සත්‍යයට පයින් ගන්න. එන සත්‍ය ඇයි කියලා. මම මේ කතා කරන්නේ භාවනා නොකරන කෙනෙක්වත් සද්ධාව නැති කෙනෙක්වත් සීල නැති කෙනෙක්වත් සති නැති කෙනෙක් ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ සද්ධාවත් තිබිලා සීලෙත් තිබිලා සතියත් පිහිටවලා අරමුණක් දැපෙන දමාගෙන අරමුණත් ආම්බාම් කරගෙන අන්න අරමුණ ගෙවිගෙන යන වෙලාවේදී මේ මතුවෙන නව භාවයට මතුවෙන මේ ගුරුත්වකයේ ගුරුත්වාකර්ෂණය ඉගුරුට ගියාට පස්සේ මේ අජටාවකාශයට ගියාට පස්සේ කාගෙන් අහන්නද අහන්න කෙනෙක් නැහැ මං විතර කරන කෙනෙක් නැහැ ඉතින් දෙකයි තියෙන්නේ එක්ක කය ජීවිත දෙක ප්‍රතික්ෂේප කරන එකයි තියෙන්නේ කාය ජීවිත අපේක්ෂානේ අයින් කරන්න ඕනේ ඒක යනකොට සෙට් එක තියනවාද කියලා බලනවා මම කියන්නේ ඒකයි මේ කායිජීත නිර්පේක්ෂ භාවයේ නැති කෙනාට හැම වෙලාවෙම බලනවා කැලි සෙට් එක තියනවාද කියලා ඇද්ද කරලා බලනවා භාවනාව නතර කරලා හරි ඒක බලන්න යන්නේ ඒ තරම්ම කාය තෘෂ්ණාව තියෙනවා රූප තෘෂ්ණාව ඒක නොකරපු කෙනෙක් මේ නැහැ මම ගියා මේ ටෙක්සාස් වල ඒ හූස්ටන් වල ඒ අජිතාවකාශ යවන යන තැනට කියලා එතන කට්ටිය අපිට ගියාට පස්සේ පෙන්ලා දෙනවා. ඉතියා කියනවා කක්ෂයෙන් නිකුත් වෙලා ඉසල කක්ෂයට ගිහිලා ඒ අජිතාවකාශ යානය තාමත් පාලක මැදිරියත් එක්ක සම්බන්ධීකරණය කියනවලු පාලක මැදිරිය තාම උදේ පාලක මැදිරිය දවල් පාලක මැදිරිය රැ කියලා. ඒක මොකද අජිතාවකාශ යානයේට පැය 24ට 24 සැරයක් උදේ දවල් පහළ වෙනවා. දැන් මේට එක රැයි තියෙන්නේ පැය 24ක් යනවා. යානේ යන්නේ පැයකට හැතම 25000ක වේගයකින් නිසා එක පැයකට පොළොව වටේ රවුමක් යනවා. එතකොට පැය භාගයකින් දවල් පැය භාගයකින් රැ. එතකොට අපේ ශරීරයේ තියෙන රසායනික ශරීර තේරම හොයා ගන්න බෑ දවස මොකද්ද? උතුරු දකුණ මාරු වෙනවා. ඒ නිසා පාලක මැදිරියෙන් දෙනවා සංඥාවක්. අපේ වෙලාව හැටියට ඔයා ඉන්නේ දැන් පැසිෆික් සාගරයට උඩින්. ඔයා ඉන්නේ දවල්. එහෙම නැත්නම් ඒ උඩට ගිය මිනිස්සයාට අච්චර වේගයකට අහුණාට පස්සේ හොයාගන්න බැරි වෙනවා. යම් වෙලාවක ඒගොල්ලෝ කියනවා පාලක මැදිරියත් අජ්‍යතාවකාශයේ නියමුවොත් එකතු වෙලා දැන් අපි හන්දට යන්න ඕනේ කියලා හරියට ඒ තැනට ආවට පස්සේ අජ්‍යතාවකාශයට යන්න. යහපැත්තට යන්න රොකට් එක පත්තු කරාට පස්සේ මුළු පාලනයම දෙනවයි කියලා ගංගන ගාමින්ද පාලක මැදිරියේ පාලනය අයින් කරනවා කියලා. එතෙන්ට යනකම් පාලක මැදිරිය විසින් ඒගොල්ලෝ හසුරුවනවා. හසුරුලා කියලා දෙනවා දැන් ඕගොල්ලෝ ඉන්න පැයකට 70 25000ක වේගයකින් කොච්චර වෙගෙන් යනවද කියලා හොයන්න බෑ. මොකද දෙපැත්තෙන් පහුවෙන දෙයක් නැති නිසා සංසන්දනය කරන්න බෑ. ඉන්නේ තන්නික රජතාවකාත. ඒ වගේ මෙහෙම රවුමේ කැරකුණාට Taman වැඩේ සංසන්දනය කරන්න බැරි නිසා දන්නේ නැහැ කැරකෙනවයි කියන. කොයි වෙලාවට කණ්ඩ ඕනද? කොයි වෙලාවට දත් මදින්න ඕනද? කොරට ඉඳාගෙන මොකක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ගියාට පස්සේ අචිත අවකාශයට ඒක ගුරුත්වාකර්ෂණය ගියාට පස්සේ ඒගොල්ලෝ විතර දන්නේ මෙහෙ ඉන්න කට්ටිය. මෙහෙ ඉන්න කට්ටිය දන්නේ ගුරුත්වාකර්ෂණය යටතේ විතරයි. එහි ඉන්න කට්ටිය දැන් ගුරුත්වාකර්ෂණ නැතුවයි යතුවයි දෙකම දන්නවා. ඒ නිසා මෙතනින් එහාට ගිය යෝගාවචරයා කම්මෝගෝචිකාගෝ තමයි. එයාට කවුරුවක්වත් මොකවත් කියන්න බෑ. එයාට එකක් තියෙන්න ඕනේ මේ කාය ජීවිත নিরপেক্ষව. මේ අවුරුදු 2500කට පස්සෙත් මට මෙතෙන් යන්න පුළුවන් වුණා නම් කාගෙන් අහන්නද? මං කියන එක්කමට පිස්සු වැඩි එක්ක මැරෙයි. ප්‍රශ්නයක් තියෙනවා පිස්සු හදනවා කිය. නැතු භාවනා නොකර පිස්සු හදනවා. භාවනාව නැහැ පිස්සු ගන්නක් කියන්නේ. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි පිස්සු භාවනා කරන එක. භාවනා කරලා පිස්සු හදන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේ පිස්සු යන්න දෙයක් නැති නිසා නිකන් කන්න දෙන්න නිසා මේ ඔක්කොම පහසුකම් දෙන්න නිසා ඇවිල්ලා මේකට එනවා හොලිඩේ කැම්ප් ගන්න. ඒගොල්ලන් කියන්නේ උපත්තු සීට්ටු ලියාගෙන යන්න මේ පිස්සු භාවනා කරන තැනක් නෙවෙයි අල්ලත හැකි පිස්සද පිස්සිද කියලා ආන්න අරමුණ ගෙවිගෙන යනකොට ඒගොල්ලෝ හැසිරෙන තාලෙන් පිස්ස පිස්සි කියන එක නම් අසාධාරණයි මම ඉල්ලාස් කරගන්නවා මේ වචනේ නමුත් මිනිසයා නිවනද ප්‍රාර්ථනා කරන්නේ නිවන ප්‍රාර්ථනා කරනකොට කාය ජීවිත নিরপেক্ষද මෙතෙන් ආවේ නැත්නම් ගිහිලා එඤ්ඤං කියලා ගෙදින් ආපු කට්ටියද මේ ඉන්නේ යඤ්ඤං කියලා ආපු කට්ටියද කියලායි මම බලන්නේ මුගව දෙනෙක් ගෙදරින් ආඩු කියලා කියන්නේ අපි එන් ගිහිල්ලා එන්නම්කෝ ඈ. ඉතින් අර සැට් එක ගෙනියන්න හදනවා ආපහු දැරයක් මේ කය ජීවිත දෙක. මේ ගමනේ යනකොට හරියටම භාවනාව හරි ගියා නම් එහෙම නැත්නම් තමන්ගේ සද්ධාව ශීලය සතිය හරි ගියා නම් කිසි දෙනෙක් එක්ක හෙට්ටු කරන්න යන්නේ නැහැ මොකද එහෙම කර කර යන ගමනක් නෙවෙයි මේ ඔය කියන මට්ටමෙන් එහාට ගියාට පස්සේ නිසා ඒ කෙනාට පුද්ගලික තීන්දුවක් ගන්න. ඒකට කියන අදිමොක්ඛය කියලා කියන්නේ විශ්වසනීයත්වය පහළ වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා නිසක බවක් පහළ වෙන්න ඕනේ මොනවා වුණත්. මම ලෑස්ති. එයා හදා බෙදා ගන්නෑ කියන මං කියන්නේ. ඕන තරම් හදා බෙදා ගන්නම කාටවත් වාංගු වෙන්න යන්නේ නැහැ. දන්නවා මෙතෙන්ට එනකන් ආවට මට සතිය උදව් කළා නම් මෙතෙන්ට එනකන් මට සද්ධා උදව් කළා නම් මෙතෙන්ට එනකන් මගේ සීලය කැඩුණා නම් මින් එහාට මොනවා වුණත් සද්ධාව කැඩෙන්නේ නැහැ. විශ්වාසය තියෙනවා. සීල කැඩෙන්නේ නැහැ. විශ්වාසය තියෙනවා. සතියත් කඩාගන්නේ එතකොට මේ සතිය ඔය ආනාපාන පුරුදු වෙන සතිය නෙවෙයිනේ සක්මන් කරන සතිය නෙවෙයි මේක මේ සුවිශේෂ සතියක් අරමුණක් නැතුව සංඥාවක් නැතුව සංඥාව පවතින සතිය ප්‍රධානම දෙම තිර සංඥා පදට්ටහන සතිය හිටින්නෙම ස්ථිර සංඥාව තියෙන තැනක දැන් යෝගාවචර ඒ සංඥාවම බල්ටි ගහන්න පුරුදු කරනවා සංඥාව නැතුව සතිය පවත්තක්. කිසිම පොතක මේක ලියන්න බෑ. කිසිම ටෙක්නිකල් රයිටින් එක මේ කියලා දෙන්න බෑ. මේක යෝගාචර ජීවිත පරිශ්‍රණයෙන් කරන්න ඕන. ඉන්නේ එතෙන්ඩ ආවට පස්සේ සාරිපුත්තු සංසේ සඳහන් කරනවා මේ යෝගාචරය කියන්නේ භාවනාවත් සෑහෙන දුරට අරමුණ අල්ලන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්වක් ගන්නවා. ඒ දැක දැක දන දන කයමුත් Taman ටිකින් වරින් වර සමුගන්න. දැක දැක දන දන ආනාපානය සමුගන්න. සක්මන් කරනකොට ඒකට කියන්නේ අනායාසයෙන් සක්මන යනවා. Tamanටම Taman දිහා බලාගෙන පුළුවන් මේ ඔතෝනවා යවනවා තබනවා වම දකුණ මොකක්වත් නැහැ gediya pitin සක්මන යනවා. බලාගෙන ඉන්න පුළුවන්. එදින්දා වැඩ කරනකොට Taman අනු දෙයක් අනු බලාගෙන වගේ හොඳට Tamanම යන්ත්‍රයක් විදිහට මේ බත් කන හැටි, වැසිකිලි කැසිලි කරන හැටි ඒ රූකඩයක් නෙවෙයි වැඩ කරන්නේ. ඒ තරමටම දකින්න පුළුවන් වෙච්ච එකනට මේ ප්‍රාර්ථනා නැති නිසා අදිෂ්ඨාන නැති නිසා චේතනා නැති නිසා මෙයාට බුදුමාකාර විදියේ හිත හැංගී ගැනීමක් සහ නිදිමත බවක් එනවා. ඒ මොකද අපි අවදි වෙන්නේ චේතනා තියෙන තාට. අපි අවදි වෙන්නේ අදිෂ්ඨාන තියෙන තාට. අපි අවදි වෙන්නේ ප්‍රාර්ථනා තියෙන තාට. මුළු ජීවිතේම ප්‍රාර්ථනාවක් අපි. යම් දවසක මේ යෝගාවචරය ප්‍රාර්ථනා සහ අදිෂ්ඨාන කෙරෙහි මුල් වෙන මේ කය සහ මේ මූල කර්මස්ථානේ නැති වුණාට පස්සේ එයාට ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ තනි අතින් අපුඩියක් ගහන්න හදනවා. අහසට වෙඩි තිබ්බා වගේ. මොනම දෙයක්වත් නැහැ. ඊට පස්සේ මේ යෝගාවචරය දැන් මේකට පුරුදු වෙනවා කියලා කියන්නේ උපය උපාදානා චේතසා අදිඨානාපි නිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනවිරත සංඥා කිසිම සංස්කාරයක් පිළිබඳ අභිරතියක් කරන්නේ මේක අහලා ඇති ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ අපි මෙතකල් ජීවිතේ බබාගේ මන අපේ මගේ රුචිය සීනි වැඩිපුර කනවා මිරිස් වැඩිපුර කනවා අපිට ගොඩාක් ආසාවල් රුචි අරුචිකං උපේ උපාදාන චේතස අදිඨාන අබිදිවේස තියෙනවනේ. දැන් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරයට චිත්තක්ෂණයකට හෝ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. කිසිම චේතනාවක් නැහැ. කිසිම අදිෂ්ඨානයක් නැහැ. එහෙම ඕටෝ පයිලට්ින් දැම්ම මැෂින් එකට යන්න ඇරියා බලන්න පුළුවන් ද කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ මට්ටමට ආපු යෝගාවචරයාගේ විඥාණය දැන් පදනමක් නැති වෙලා තියෙනවා. විඤ්ඤා සංඥා නැහැ, රූප නැහැ, වේදනා නැහැ, සංස්කාර නැහැ. සංස්කාර තමයි උතන චේතනා කියන්නේ. ඒකත් නොකර ඉනකොට විඥාණයට නිකන් කරකොලත් ඇරියා වගේ. සරුගලේ නූල කඩලා ඇරියා වගේ. ඉතින් යෝගාවචරයේ ආයසර මේ විඥාණයට පණ දෙනවයි කියලා කියන්නේ මම එයා ගෙනත් දාගන්න එක තමයි. මාන්නේ ගෙනත් දාගන්න එක තමයි. තෘෂ්ණාව ගෙනත් දාන එක තමයි. ඉතින් මේ පණ නොදී ඉන්න එක කොහොමද කියන්නේ? බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යේච චින්තේ චේතේති යංච යාච පකප්පේති යාච අනුසේති ආරමණ මේතං හෝසි විඥානස තිතිය. ඒ වෙලේ යමක් හිතුවත් ඒ ඇති විඥාණයට ඇවිල්ලා පදනම ඇති කර ගන්න. යංච පකප්පේති අනාගත සැලසුමක් ගැන හිතුවත් විඥාණය ඇවිල්ලා ඒක පදනම් කරගෙන සැලසුම් කරනවා. කතන්දර ගොතනවා. එතන යංච අනුසේති තමන්ගේ අනුසේ කෙලස් තියනවානේ. අනුසයක් හෝ පාවිච්චි කරනවා. ඉතින් මේ යෝගාවචර හිතාගෙන ගියොත් බණ අහලා තියෙනවනම් මම මෙතන කියලා ප්‍රාර්ථනා නොකර ඉන්නවා. කල්පනා නොකර ඉන්න ප්‍රපංච කරන්නේත් නැහැ. යම් අනුසයක් තිරණ පැමිණිච්චාවේ මම ඒක දැක ගන්නවා. මේක මෙතෙක් කල මම දන්නේ නැහැ මම කියන්නේ කවුද කියලා. අපි මේ කවුරු හරි දීපු චරිත සාතිකක් මත ජීවත් වෙන්නේ. මෙතන ඊට පස්සේ තේරෙන පස්සේ යම් වේලාවක බුදුචානන්සේ දුත්‍ය චේතනා සූත්‍රයේ සඳහන් කරනවා චේතනාවක් නොකර ඉන්න යෝගාවචරය අදිෂ්ඨාන කරගත්තොත් නැත්නම් චේතනා කියන්නේ අදිෂ්ඨාන කියන එකම තමයි. චේතනා නොකර ඉඳ කමඨාන සුද්ධ කරගත්තොත් එයාට කල්පනා එන්න පුළුවන්. කියන්නේ ප්‍රපංච කිරීමක් හිත දොඩමළු වීමක් වෙන්න පුළුවන්. අනුසේ තියෙන්න පුළුවන්. ඒ කල්පනා සහ අනුසේ දෙක විඥානයේ වාසියට හරව ගන්නවා. Tamanට ඕනේ දඩමීම කරගන්නවා, පදනම කරගන්නවා. ස්ථාපනය ලැබෙනවා. මේ යෝගාවචරය යම් දවසක කමඨාන සුද්ධ කරන චේතනා කරන්නේත් නැහැ ප්‍රපංච කරන්නේත් නැහැ. ප්‍රපංච කරන්නේත් නැහැ. එහෙම යන්නේටියොත් එයාගේ අනුසය ටික විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඒව ඇවිල්ලා විවිධාකාරයෙන් මේ මැරෙන්න හදන විඤ්ඤාණයට ආයේ ඉන්ජෙක්ෂන් ගහනවා, තේලයින් දෙනවා, કૃතිම සෝෂණේ දෙනවා, নানা විදිහට කොට ගන්න හදනවා. නමුත් දැන් Taman දන්නවනම් දැන් මේ විඥානයගේ පැවැත්ම භවයේ පැවැත්ම සංසාරේ පැවැත්ම තියෙන්නේ මයිලක තියෙන අනුසේ ධර්ම වල විතරයි. හැබැයි මේවා මම නෙවෙයි. මොකද මට ඕන දේ නෙවෙයි මගේ අනුසය කියන්නේ. මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා මේක බලන්න හිටියොත් අර අනුසේ ධර්මත් පරණ ණයක් ගෙවිලා යනවා වගේ ගෙවෙනවා. ඒක හොඳ සුන්දර තැනක් නෙවෙයි. අපි ළඟ තියෙන කැත ගති අපි ළඟ තියෙන ෂටගති, අපි ළඟ තියෙන මායාවී ගති, අපි ළඟ තියෙන වංචනික ගති පුදුම විදියට තුවාලයක සැරව එළියට එනවා වගේ, වනමුගේ පාදපු නැති තුවාලයක සැරව එනවා වගේ එන්න පටන් ගන්නවා. එක්කෙනෙක්වත් ඇතුලේ රත්තරන් මිනිමුතු නැහැ. තියෙනව පැසවන්න පුළුවන් ඕජාව තමයි. පුරුව කියලා කියන්නේ. තුවාලයක පුරුව කියලා කියන්නේ. මේකට එළියට ආවොත් මනුෂයා පිරිසුදු වෙනවා. ඇතුලේ හංගගත්තොත් පිළිකා බවටපත් වෙනවා. මේක එළියට එන්න දෙන එක තමයි අපි මේ මැරෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා ලෙඩ වෙන්න ඉස්සලා මේක ඇතුලේ තියෙන මේ සංසාරේ පුරාවට ගෙනාපු මේ පොදිය චේතනා නොකිරීම හරහා ප්‍රපංච නොකිරීම හරහා එන්න දුන්නොත් තේරෙයි භවෙන් භවයට ගෙනියලා තියෙන ඔන්න කුණු කුණු ටික විතරයි. ඒකෙන් කවදාවත් සුබ සිද්ධියක් එයිද කියලා හිතන්න. අපේ හංගගෙන තියාගෙන ඉන්න අපේ රුචි අරුචිකන් ටික අපි මේ හංගගෙන තියාගෙන අපේ පෞරුෂත්වය. අපි මේ හංගගෙන තියාගෙන මේ කර්ම පොදිය හෙලි වෙනවට බයේ මේක අරසා කරගෙන ෂටගතියේ මායාවී ගතිය හෙලි වුණොත් ඒකට වංචනික බොරු දාගෙන මේ යන ගමනේදී බුදුහාමුදුරන් මේ කිසිම රහසක් නැහැ. ආර්යයන් වහන්සේලාට මේ කිසිම රහසක් නැහැ. පෘථග්ජනයන් විතරයි මේකේ රකින්න රහසක් තියෙන්නේ. ආ රකින්නෙම අර පිළිකා ජනක නැත්නම් සංසාරේ කුණු කරන මේ ටික තමයි. මේකේ හෙලි කිරීම තරම් සුඛයක් නැත්තේ. ඒ නිසා මේ වෙලාවේදී නින්දට වැටෙනවා වෙනුවට හිතන්න නින්දේදී නින්දද කියන්න බෑ ඒක මේ හිත හැංගී ගත් එකට අවදි උණයි කියලා. මෙතෙන් යනකම් ගියා ගිහිල්ලා චේතනා කරන්නේත් නැහැ. ප්‍රපංච කරන්නේත් නැහැ. අනුසයත් ආවට උඹ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මනෝපුබ්බංගවා ධම්මා මනෝදෙට්ටා මනෝමය කියලා එකට එහෙම යnderලා මේක දිහා බලාන ඉඳිල්ල ඉඳිල්ල මනුස්ස නෑනේ මිනිසුකට කරන්න බෑ අමනුස්සයි ඒකට කියන අතිමානුෂිකයි මේක මානුෂිකනේ අතිමානුෂිකයි එතෙන්ට යනකම් අපිට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ අපිට දීලා තියෙන සීලේ උන්වහන්සේ අපිට දීලා තියෙන සතියේ අපිව ගෙනියලා අද්දරට තියලා බලනවා ආපහු එනවද එහෙම නැත්නම් මෙතනදී ඒ ඒ විප්ලවීය චින්තනයට ඉඩ දීලා එහෙම නැත්නම් මේ යන වේගෙට යන්ත්‍රයට මේ යන්න ඇරලා බලන්න ඉන්න පුළුවන්ද කියලා බලන කෙනාට බරපතල ප්‍රශ්නයක් තමයි ওই නිින්ද යන කතාව. ශරීරයට ආසකෙනා කයට ආසකෙනා මේ නිින්ද ගැන කවදා පරිශන කරන්න කැමති වෙන්නේ. එයා හිතනවා මට මොකොත්ින්ද ගියාට පස්සේ මොනවාක්වත් තේරෙන්නේ නැත් තැනකට යනවා. නැත්නම් ගැසිලා අතහැරෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඇත්ත මේ මනුස්සයාට දොස් කියන්න වටින්නේ නැහැ. මොකද එයා කාමගත නෙවෙයි මේ කතා කරන්නේ. භවතණ්ණාවත් නෙවෙයි කතා කරන්නේ. ඒව උංගා ගෙවිල ගෙවිල ඉතුරු වෙච්ච එකේ මෙන්න මෙහෙම දෝෂයක් කියන්න පුළුවන් යෝගාවචර. දෝෂයක් නෙවෙයි අබ්බැහියක්. මෙයා 100%ක්ම කෙලෙස් ඉවර කරන්න හදනවා. එහෙම කරන්න බෑ Taman සාපේක්ෂව මෙච්චරක් ඇවිල්ලා අඩු කරලා තියෙන්නේ මට මේකට පුළුවන් තරම් හුරු වෙන්න ඕනේ මොකද්ද මේ හුරු වෙන්නේ නින්දට අවදි වෙන්න හුරු වෙනවා ඒක ටිකක් අමාරු ඒක ව්‍යාකරණානුකූල ප්‍රකාශයක් නෙවෙයි මම දන්නවා තව ටිකක් වෙලා යනකොට මම දැන් සීතල වේගනේ යනවා දැන් අද තිබුණා ප්‍රශ්න විචාරකයේ හතර දිනක් විතර ලියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ යන්නේ සීතල වේගනේ නින්දට තමයි නැත්තම් හිත හැංගෙන්න තමයි කියලා ලෑස්තිලා යනවා ඒත් වටනවා. වැටිච්ච බව දන්නේ නැගිට්ටට පස්සේ. මේකෙන් හොඳට පේනවා යෝගාචර දැන් මුලයි අගයි අහුවෙලා තියෙන්නේ. මම දන්නේ මේ මං කියන කතාව තේරෙනවද කියලා. යන්න ඉස්සලා තේරෙනවා මේක නිකන් බටර් ටිකක් ගල් වේගන එන්නා වගේ සීතල වේගන මිදීගෙන මිදීගෙන යනවා තේරෙනවා. ඒකට දන්නවා තව ටිකකින් ගැස්සෙනවා කියලා. ඒක ගිහිල්ලා ගැස්සිලා අවදි වෙනවා. දැන් මේ යෝගාවචරය තියෙනවා මුල අල්ලලා තියෙනවා මේකේ. මැද අල්ලලා තියෙනවා. මේකේ අග අල්ලලා තියෙනවා. මැද ටිකට බහ ගන්න පුළුවන් නම්. මෙන්න වැඩ. පෙන්නනවා ඔන්න වැඩ. බුදුසජන්සේ දීලා තියෙන අපට ඔය නිකන් උඩරට නැටුම් පාතර නැටුම් වට්ටක්ක නැටුම් කටුසු නැටුම් නැටිල්ල නෙමෙයි. පුළුවන් නම් මෙතන අල්ලපන්. බුදුරජාණන්සේ විශ්වාසයෙන් තියෙන පුළුවන් කියලා. ඒ විශ්වාසය අපිත් පෙන්වන්නයි මේ අවුරුදු 2600කට පස්සේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ කාම තණ්හාවටම ලැද läගිලා. ඒකම මීහරකම් මඩේ läග්ගා වගේ ඉන්න මේ මේ අමන ඉන්න මේ මේක තේරෙන්නේ නැහැ සාධාරණයි. ඒ මිනිසුන්ට බහින්න බෑ මොකද ඒ මිනිස්සු තමයි මෙතෙන් එන්නේ කවදාද. ඊට පස්සේ මේ අල්ලන රූපේ දකින්නකොට කය වෙන වෙනකොට නැල වෙනකොට රත් වෙනකොට සීතල වෙනකොට ඕකට චෝදනා කරන එකකටත් මෙතෙන් යන්න බෑ. ආනපනෙ ලැබුණා කියලා සන්තෝෂ වෙන කෙනා හෝ නොලැබුණා කියලා අඬන කෙනාට කරන්නත් බෑ. මේක හම්බ වෙලත් ගෙවුනට පස්සේ දැන් තමයි යොන්න භාවනාව පටන් ගන්න. යෝගාවචර භාවනා පටන් ගන්න දැන් මෙතන මේ නොදැනෙන නොපෙනෙන තැනකට යano මේකට රාජා හෝ මා හෝ ගංගා හෝ වෙනපන් එච්චරයි අහන්න යන්න එපා අහන්න ගියොත් ශ්‍රද්ධාව නැහැ වැඩිම තුන මැරෙයි නැත්නම් පිස්සු වැඩි මෙහි භාවනා කරලා එක්කෙනෙක් මැරුණා කවදාවත් පිස්සු වෙදිලා නැහැ තාම. එක්කෙනෙක් මැරුණා ඒ මොකද මේ වැඩමුළු සංවිධායකයා ඉඳද්දී කතා කරලා කියලා තිනවා මේ වැඩ බලපු කෙනාට අනේ පුතී උඹ බුදු වෙයි මට ඉන්න පුළුවන් නම් භාවනා කරන්න දීපන් කියලා. අර මනුස්සයා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ නැතුව අම්මා කෙනෙක් ගෙන්නුවා මෙහෙට. වැඩමුළු සංවිධානය කරපු අයට තේරෙනවා මේ අම්මා අමාරුවෙන් ඉන්නේ කියලා. ඉතින් ඒක දාසක හොඳටම අමාරු වෙලාවේදී සම්බන්ධිකාර කිලකලෝ අම්මේ අම්මට අමාරුයි. නෑ නෑ නෑ නෑ පුතේ මට අමාරුවක් නෑ මේක මේ බඩේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එnde end end අම්මා නිකන් ක්ලාන්ත වෙනකොට වාහනයක් ගිහලා මඟට යනකොට අහහ අම්මා කොට්ට වුණා. මල. ඊට පස්සේ හොඳ වෙලාවට හිටපු සභාපති මරණ පරීක්ෂක අපේ. එහෙම නොවුනනම් අපි අහු වෙනව කොටු වෙනව නඩුවකට. ඊට පස්සේ මර ගෙදර තියලා මම වැඩක් නැහැ මේවා කියලා වැඩක් නැහැ. ඕගොල්ලන් නිකන් මේ අර දැන් පැයකමාර යනකොට නිින්ද නැන්ද මම මේ කියන්නේ. සභාපතිතුමා නිකමට ගිහිල්ලා තියෙනවා මල ගෙදෙට්ට. ඊට පස්සේ ආගේ දුව කියනවලු ඔයගොල්ලන්ට විරුද්ධව මම නඩුවක් දැම්මේ නැහැ. ඕගොල්ලෝ අපේ අම්මා වගේ කට්ටිය ගෙන්නකොට වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කිව්වලු. ඒ වෛද්‍ය පහසුකම් නැහැ. කිසිම රක්ෂණයක් නැහැ. මේ කට්ටිය ගෙනාවට පස්සේ මං ඉතින් ආගමික මන්ත්‍යස්ථානය නිසා නඩු දැම්මේ නැහැ කිව්වලු. ඉතින් අපෙන් අහුව කොහොමද ස්වාමීන් වහන්සේ මේ වගේ කෙනෙක් එන්නේ කියලා. මේ අන්තිම මොහොතේ ඉල්ලීමක් කරලා අම්මා සන්තෝෂයෙන් මැරුණා. ඒක වෙනම කතාවක්. ඔය ගෙදර ඉන්න කට්ටිය කියන අපට භවණ මධ්‍යස්ථානදී මැරුණා කිසිම වගවීමක් කළා නෑ. මම කියනවා මේ සේරම මැරුණා මං කැමති. භවණ මධ්‍යස්ථානවල මේ සේරම මැරුණා මං කැමති. මොකද මං ඔය කියන්න හදන්නේ ඊට එහා යන වැඩක්. මරණයෙන් එහාට යන වැඩක්. ඒ නිසා මම දන්නවා මෘතේ හරහයි අමෘතයට යන්න තියෙන්නේ. මරණේ අත්දැකේ නැත්නම් අමෘතයට කවදාවත් යන්න බෑ. ඒ නිසා අමෘතයට බය කෙනා කවදාවත් නිවන් දකින්නේ නෑ. 1977 ඔය පාතිමා සෙන්ටර් එකේ මේ කොහෙද ඒක තියෙන්නේ මේ ආවේ මහවැලි ගඟයිනේ. භාවනා කරන්න ගියාට පස්සේ මුනින්ද ජීතුපයිවිලා කියනවා ඉංග්‍රීසියෙන් කිව්වේ මට එච්චර තේරුන්නේ නැහැ මගේ දැනුම එච්චර තිබුණේ නැහැ ඒ කාලේ. කවදා හෝ මරණ අත්දැකීම බින්ද නැති කෙනාට කවදාවත් සෝවන් වෙන්න බෑ කියලා. මරණය අත්දැකකට පහුවෙන්ද තමයි සෝවන්නේ. ඒ නිසා මේ නිින්දට යනවයි කියන තැන මේක ඇතුලේ මැරෙනව නෙවෙයි. මේකට අවදි වෙනවා නම් ඒ මනුස්සයා නිින්දට අවදි වෙනවා කියලා කියන්නේ මරණය පිළිබඳව හොඳම අස්පනා පිට කරන පරිශ්‍රණය. නිසා හැම වෙලාවෙම බලන්න මූල කර්මත්තන හොද්දට විස්තර කියන හොද්දට අල්ලගන්න ඒක. ඒක අල්ලන්නේ නැතුව කවදාකවත් යන්න බෑ. මොකද අල්ලපු අහුවෙන්නේ නැත්තන අල්ලන්න බෑ. අල්ලන වෙලාව අල්ලගෙන ඒක ගෙවෙන හැටි බලන්න. ඒ විපරිණාමය බලන්න. බල්ල අන්තිම වේගන එනකොට ගසලා දාන. ඇඟ ටිකම ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනා වගේ ගසලා දැන් දැනගන්න ඕනේ මේ යෝගාවචරගේ භාෂාවෙන් කියන එක නිින්ද තමයි. නමුත් අපි ලොකු සංස්කරණ නිින්ද කියන්නේ පාවක හිත හැංගෙන වෙතන කියලා බලන්න. ඕකට යන හැටි පොඩ්ඩක් කිට්ටු කරන්න. ඕකට පූර්ව නිමිත්ත බලන්න. මේ පුබ්බකරණේ බලන්න. ඒ ලකුණු ටික බලනකොට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ තේරෙනවා මේ හරහා යන වෙලාවේදී රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ. සංස්කාර නැහැ කියලා කියන චේතනා, පණිදී උපා මේ අදිෂ්ඨා මොකක්වත් නැහැ. ඒකට මොකද්ද එකක් හරහා ගිහිල්ලා යෝග අතර නැගිටිනවා. බොහෝ විට නැගිටින්නේ අරමුණට. නැත්තම් ඉන්නේ ඉරියව්වට. මේක කීප වතාවක් දහස්වර කරලා අර අතරමැද තැන මොනවත් නැති වෙලාවේදී සතිය පිහිටේ වුණොත් නැත්නම් අවදි වුණොත් එහෙම නැත්නම් අප්‍රමාද වුණොත් එළඹ වාසය කරොත් ඒක මරණයෙන් එහා පැත්තේ තියෙන එක. ඒක දැකපු මනසට ආයෙ මරණය එන්න විදියක් නැහැ. එක සැරයක් දැක්කොත් ඇති. හැබැයි ඒක බයපක්ෂව බෑ. ගෑනු වගේ චරිචුරු ගාලා බෑ. පරුසත්වය ඇතු යන්න ඕනේ. සූදානම් වෙලා යන ඉතින් බලන්න මේ වගේ තැනකට සූදානම් වෙන්න අපේ මනස සකස් කරන්න අපිට මේ ලෑස්තිලා යන්න අපි මොන්න තරම් ආර්ය පරිශීනකට ලෑස්ති වෙන්න ඕනද කියලා. ජීවිතේ පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ, කය පාවා දෙන්න ලෑස්ති වෙන්න. එතින්ද පටන් ගන්න කෙනාට ඒක නෑ. ඒක මම හොඳටම දන්නවා. නමුත් මෙතෙන්ට එනකොට ජීවිත පරිත්‍යාග කරන තරම් හිත එනවා. කය පරිත්‍යාග කරන තරම් හිතෙනවා. මොකද ඒ තරම් තෙදක් එන්න ගන්නවා. ඒ තරම්ම කත කැවෙන්න පටන් අර ගන්නවා. මේ මෙච්චර කල් හැමදාම කරා මදයි අද ඉවර කරනවා කියලා. ඒකට කියනවා පරිපූර්ණ විරිය කියලා. වීරිය තෙද ගැනීමක් වෙනවා. කුළු ගැන්වීමක් එනවා හැමදාමත් මේ සත්නේ පෙරද්දා පෙරදුනා අද ඕන දෙයක් ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා ගිය දවසට තියෙනවා මොකක්වත් වෙන්නේ ජීවිතේ මෙතෙක් නොදක්ක පැත්තක් එහෙම නැත්නම් කෙලස් නැති චිත්තක්ෂණ කෙලස් නැති අවස්ථා මේ ජීවිතේ තියෙන අපි ඒකට කොච්චර බයද කියන එක. ඒ කියන්නේ නිවනට කොච්චර බයද කියන එක. මේ නිවන මෙච්චර අපි හැම ආශ්‍රව ප්‍රසවාස දෙකක් මැද මේක තියෙනවා. ප්‍රසවාසී වල ආශාස පටන් ගන්න ඉතල මේක තියෙනවා. අපිට අහුවෙන්නේ නැහැ. දැන් අපි ආශාස ප්‍රසවාස දෙකම ගෙවම් කරාට පස්සේ මේක අහුවෙන්න පටන් ගන්නවා. මේක පුරුදු කරපේකනට දැන ගන්න පුළුවන් හැම ප්‍රසවාසයක් ඉවරම තෘෂ්ණාව කරන්නේ මේකට යන්න දෙන්නේ නැතුව ඊගාට එන ආශාසය අල්ලන. ආශාසී වරණ ඉතල ප්‍රසවාසය අල්ලන. යෝගාවචරය ඊටාම තුනී මට්ටමට කාලේ කපාන කපාන ගියොත් ඊට තියෙන ප්‍රස්වාසය ඉවර වෙලා ආස්වාසය එන්නේ ඉස්සලා හැමදාම මල් පැන්නිල්ලක් කිරි පැන්නිල්ලක් තියෙනවා. අන්නේ මල් පැන්නිලි කිරි පැන්නිල්ල අල්ලගත්තට පස්සේ හැම හුස්මක්ම නිවන. හැම ප්‍රස්වාසයකම කෙලවර නිවන. හැම සද්ද දෙකක් මැදම නිවන හැම හිතිවිලි දෙකක් මැදම නිවන හැම වේදන දෙකක් මැදම නිවන අපි මේ පේන දේ අල්ලන්නේ කතන්දර ගොතන්නේ. පේන දේ දැනගෙන පේන දේ කොටු කරගෙන, පේන දේ පරිච්ඡේද කරගෙන, පේන දේ හුද්දටම අල්ලගෙන බලන්න පේන දේවල් පේන්නේ මොකද්ද නොපේන පරිසරයක ඉඳගෙන. අන්න ඒක දැකපු දවසේ මැටර් එක දැකපු දවසේ ඇන්ටි මැටර් එක දකින්නවා කියෝ වගේ මනුස්සයා දැක්කට පස්සේ මනුස්සගේ හේවණල්ලා දකින්න වගේ මේ රූපේවත් තාම අල්ලගන්න බැරි නම් මේක අපිට ඉබේම පැනලා යනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට මේ හම්බ වෙන බුදුජානක සඳහන් කරන්නේ පුණජපනම් බෙකු උදරාව බෙහෙදකම් පරිබුංජිත්ව බුංජිත්ව සිය සුඛම් මිද්ද සුඛම් පස සුඛම් අනුයුංජන්තෝ විහෙරති කාල බුද්ධියගෙන ඉන්න මිනිස්සෙකුට මෙතන නිින්දක් කියලා ඒකට බය වෙන මනුස්සයන් නිමන දකින්න බෑ. එයා දැනගන්න ඕනේ ප්‍රතිපදාවෙන් තමයි ඇවිල්ලා තියෙන හැබැයි මම කවදාද මේක විනිවිදින්න ඕන. කවදාද මේක හරහා යන්න ඕනේ. ඒ නිසා නැවත නැවත මේක එන්න අරින්න ඕනේ. මේක අබැද්දයක්වත්, හුනියමක්වත්, එහෙම නැත්නම් ව්‍යසනයක් නෙවෙයි. මේ භාවනාවට පරිේශනයක්. පරිේශයට අමුද්‍රව්‍යයක්. මෙන්න මේක විනිවිදපු දවසේ ආර්ථීට පටන් ගන්නවා අපි ජීවිතේ කොච්චරක් නින්දෙද ගත කරන්නේ ඇත්තටම සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරපො නැති එක්කනා පුපුරච්ච නැති කට්ටක් ඇතුලේ ඉන්න කුකුලෙක් වගේ කියලා. කිකුල් පැටියෙක් වගේ කියලා. එයා තාම කට්ට කඩාන ඉලිට ඇවිල්ලා නැහැ. ඉතින් යාට ඇතුලේ ලෝකයක් තියෙනවා. නමුත් කවදා හරි යාට තේරෙනවලු යකෝ එළියට බලපුවාම එළි පහට මේක ඇතුලේ මං කොටු වෙලා හිර වෙලා තද වෙලා ඉන්නේ. අන්තිමට මේ හොටතුඩ මේ හොටතුඩයි පොරකට්ටයි දෙක ඇවිල්ලා කට්ටට හේතු වෙනවා. එතකොට තියෙනවා ඇතුලේ තෙරපියම වැඩි. තිබි එන්න එන්න තුනී වෙනවා. දමල ගහන්න හිතනවලු මේකට බෝසිලින් හෝ නියතුඩි. යවඩදී පිපුරුවට පස්සේ ඔන්න කුකුල් පැටි එළියට ආවේ. බුදුන්ස කියන කවදා හරි ඒක වෙන්න තප්පරයකට කලින් හරි කිකිලි පිටරයක ඇඩුවත් පැටිය මැරෙනවා. පැටියම මේ කඩාන එළියට එනවා. ඒ තරම්ම සුන්දර ගතියක් මේ තියෙන. මේක කවුරුත් කරලා දෙන්නේ නැහැ. මේ වැඩේ කරලා දෙන්න අම්මා වෙනුවෙන් පුතාට බෑ පුතා වෙනුවෙන් අම්මට බෑ මාතා පුත්තික බයවත් තියෙන්න බෑ මෙතන මේක කරන්න පුළුවන් එකම සතා මනුස්සය ඉතින් ඒ නිසා අපි ඉස්සලා මේ පිටරකට හදා ගන්න ඕනේ ඒකල පිටරකට තුනී කරන්න තුනී කළා ආවට පස්සේ මොසිලින් හෝ නියසිලින් මේක කඩලා පලාගත්ත දවසේ තේනවා ඉස්සල්ලාම පැලීලා එළියට ආව ප්‍රබුද්ධ වෙච්ච එකන තමයි බුදුහාමුදුරු කියන්නේ උන්වහන්සේට අනේ පිටර ටික පේනවා දැන් තාම ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ ඇතුළට ලයින් විතර කට්ට ඇතුළේ ඉන්න කැමතියි. විතර කට්ටක් තමයි සිංහල බුද්ධහම කියන්නේ. අපි ඒක අරසාවක් කරන ඒකෙන් අපි අරසාවලා ඉන්න හදනවා. මේක කඩලා දානකම් නිවනක් නැහැ. නිවනක් නැහැ. ඒ නිසා මේ සම්ප්‍රදාය මේ ඔක්කොම කැඩිලා හැම කැඩලා ගියාට ඉත පාඩුවක් වෙන්නේ නැහැ. ඒක නාථ වෙනව නෙවෙයි අපිට වෙන බලපු නැති පැත්තකින් ජීවිතේදී බැලීමේ හැකියාවක් නිසා මේක එන්නේ මේ නිନ୍ଦ විශේෂයි මිද්ද සුඛ සෙය්‍ය සුඛ මිද්ද සුඛ සෙය්‍ය සුඛම් පස්ස සුඛම් කියලා අපි මේ සුඛයකට බැඳිලා තියෙන පුදුම විදියට ඒක යෝගාවච පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචර රටකින් රටකට යනකොට කොච්චර කුෂන්ස් ගෙනියනවද කියලා එයා ප්ලේන් එකේ මේ පස්සට විල්ලුද ඉඳ ගන්න ආසන වලට පුදුමාකාර මහන්සියක් නැති ඉතින් ඌව නැත්තම් නිවන් දකින්න බෑ. මේ පසර විල්ලුද නැත්තම් නිවන් දකින්න බෑ. ඒ චමීසයඩෝ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාණන්ජි ස්වාමීන් වහන්සේලා කොට්ට පාවිච්චි කරලා තිබිලා නැහැ. එක එක්කත් කොට්ට පාවිච්චි කරන්න බෑ කියලා. ඒ භාවනා මැද ඇත්තන දෙන්නෙම නැහැ. ඒකේ කොටක්වත් පාවිච්චි කරා. පැදුරු ඉඳගෙන භාවනා කරපන්. ඒ නිසා අපි මේ පසට විල්ලුදයි මේ හොයන දේවල් වලින් පේන්න තියෙන්නේ අපි නොදන්න බන්ධනයක බැඳිලා තියෙනවා. ඒ නිසා භාවනා කරන කාලේ අපි පුළුවන් තරම් උත්සාහ කරමු. එතින් යන්න ඉස්සෙල්ලා ඔය කාමයේ පොඩ්ඩක් අතහැරලා අරමුණ අරගෙන අරමුණත් ගිවං කරලා හොඳටම තුනී වේගනේ යනකොට එතන මේ තියෙන මල් පැන්නුව මේ ඉරි පැන්නුවට මම විවෘත වෙන්න ඕන. විවෘත වෙන්න නම් කාය ජීවිත නිර්පේක්ෂව කාය নিরপেක්ෂව ජීවිත নিরপেක්ෂව යන්න ඕනේ. ඒකවත් නැත්තම් ඒ කියන්නේ ජීවිතේ කවදාකවත් ඒ වගේ දෙයක් අත්විතර නැත්තම් ඒ මනුස්සයා දාසෙයි. ඒ මනුස්සයා වාලේ. ඒ මනුස්සයා කාමයට දාතකම් කරන කෙනෙක් මේ චිත්තක්ෂණේ පූර්ණ අවදියක් තියෙනවා. ඒකල ඒ දෙන්නේ කියලා පෙරදුන ප්‍රශ්න නෑ. ඒක හරියට කියනවා ඔලිම්පික් ගිහලා පෙරදුනට ප්‍රශ්නයක් නෑ. ඔලිම්පික් කියන්නේ ජාතික වශයෙන් ඉහළ මිනිසා මේ නිදිමතව නැත්නම් මේ එනදී කායෙමත් අහන්න නැතුව ඇහුවට දෝෂයක් නැහැ. උත්සාහ කරලා බලන්න අරමුණත් ගෙවිලා තියේදී මේක මම කායෙමත් අහලා දැනගන්න ඕනේ මම මේක කරලම ලක්ෂ කෝටි වාරයක් කරලම දැනගන්න ඕනේ කියන පණිවිඩය ඇවිල්ලා තියෙනවනම් ඉදිරිපත් වුණාට මම හිතනවා මගේ දේශනාව සාර්ථක වෙනවයි කියලා. ශිරු දිනාට මේ වැටහිම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා